ඉතින් මේ කය නැත්නම් මේ කාලය අපි වෙන් කරලා තියෙන්නේ ධර්ම දේශනාව සඳහා. ඉතින් මේ භාවනා වැඩමුළුවක ඉන්න පිරිසක් වශයෙන් නැවත නැවතත් එකම භාලයක් අට අපි හමු වෙන නිසා මේ දවසින් දවස පවත්වන ධර්මදේශනා අපි ධර්මදේශනා මාලාවක් නැත්නම් ධර්මදේශනා වලියක් විදිහටයි පවත්වන්නේ. ඒකට අපිට දවසින් දවස දවසින් දවස ගැඹුරකට අතුලාන්තයකට යන්න ඉනිමගක් පිටක් සකස් වෙනවා. ඉතින් මේ මුළු ධර්මදේශනා වලිය සඳහාම නැත්නම් ධර්මදේශනා මාලාව සඳහාම මම තීන්දුවක් ගත්තා සංයුත්නිකායේ සඳහන් වෙලා තියෙන සත්‍ය සංයුත්තේ සඳහන් වෙලා තියෙන මේ කෝටිකාම සූත්‍රය කියන සූත්‍රය ඉස්සරහින් තියාගන්න. ඒ කෝටිකාම කියන නම මේ සූත්‍රයට වැටලා තියෙන්නේ සර්වචනාංශයේ මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ වජිරට කෝටිකාම නම් ගමේ වාසය කරන ගම. ඒ නිසා නිදානේ වශයෙන් මේ සූත්‍රයටත් කෝටිකාම සූත්‍රය කියලායි සඳහන් කරලා තියෙන්නේ. මේකේ ਸਰවඥාන්සේ මේ කියන්න බලාපොරොත්තු වෙන බරපතල නැත්නම් බොහොම හිත්වදින පණිවිඩයක් ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා මහණෙනි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා පටිවේද භාවයක් ප්‍රතිවේද නොකරන නිසා මේ සාදීර්ඝ සංසාරේ අපි සංසරුව සරිසරුවා උඹලා වාගේම මම කියලා මේ භික්ෂුන් වහන්සේලාට කරන ප්‍රකාශය චතුන්නම් භික්කවේ අරිය සත්‍යානං අනනුබෝධා අපරිවේදා එව මිදන් දීගමත්තානං සන්ධාවිතං සංසාරිතං තුම්මාකං මමංචේව තුම්මාකං මේ සංසාරේ මේතා ගමන ගියේ අරවචනාසේ තනි වචනේ කියනවනම් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා ඉතින් ඒකෙදී කිසි කෙනෙකුගේ දෝෂයක් වෙන්නේ නැහැ මොකද සර්වඥාන්සේ යම්තාක් සංසාරේ සරුවට සරුවවා නම් ඒ මේ සර්වඥතා ඥානෙ ලබනකම් මේ අනික් ගොල්ල ගියේ බෝට්ටුවේම තමයි ගිහිල්ලා තියෙන්නේ. නිසා කිසි කෙනෙකුට මේකේ වැඩියෙන් මේ නොදැනුම තිබුණා නැත්නම් වැඩියෙන් දැනුම කියලා තිබුණා කියන ප්‍රශ්නයක් නැහැ. සියලු දෙනාම එකම අන්තරාය බෝට්ටුවේ තමයි ගමන් කරලා තියෙන්නේ. දැන් සර්වඥන් වහන්සේ සර්වඥතා ඥානෙ ලබා ගත්තට පස්සේ සංඝයාට සංවේගය ඇති කිරීම පිණිස එහෙම නැත්නම් මේ බණ භාවනා කරන අයට සංවේගය ඇති කිරීම පිණිස සඳහන් කරලා තියෙනවා මේසා දීර්ඝ ගමනක් අපි ඇවිද්දී මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීම නිසා ඊට පස්සේ කතමේනම් කතමේදන් චතුර්ණං මොනවද මේ හතර දුක්ඛස්ස භික්ඛවේ අරිය සත්‍යස්ස දුක්ඛ ආර්ය සත්‍ය අනනුබෝධාප්පට වේදා ඒව මිදන් දීඝ සංසාරං දීඝ මද්ධාන සංධාවිතං කාන්තරිතං තුම්මාකං චේව මමංචේ මේ පළවෙනිම සඳහන් වෙන දුක්ඛ ආර්ය සත්‍ය ආගේ මේ නොදැනීම නිසා ප්‍රතිවේද නොකිරීම නිසා මේ සංසාරයේ පුදුමාකාර කෙලවරක් නොදැන සංසරණයක් සං චරිතයක් හැසිරීමක් චරණයක් උඹලාට මාගේ මටත් තිබුණා. ඒ වගේම දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව නොදැනීම නිසා දුක්ඛ නිරෝධ නිරෝධය නොදැනීම නිසා. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය නොදැනීම නිසා. ඒක නිසා කවදා හෝ කොතනක හෝ යම් කිසි කෙනෙක් මේ දුක මේ දුක දුකයි හඳුනාගත්තා නම් ඒ දුක සඳහා වූ හේතුව ඇතිතතු පරිද්දෙන් හඳුනාගත්තා නම් ඔය වත්තේ සංසාරේ වටවලල්ලේ යෑම සංසාරේ වටේ යෑම නතර වෙනවා. ඉතින් වෙන විදිහකට කියනවා නම් සර්වචනසේ මේ මන භාවනාවට පෙළඹිච්ච සිවණක් පිළිසෙට මතක් කරන්නේ මේ සංසාර ගමන දුකයි කියලා හිතෙනවා වැටහෙනවා නම් ඒකට කියන්නේ සං සංවේගය කියලයි සංසාර සංවේගය කියලා සංවේගයේ පහළ වෙලා තියෙනවා නම් කල යුත්ත තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරා නම් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ ගමන වටපළල් යෑම නතර වෙනවා. ඉතින් අපි උත්සාහ කරන්න හදන්නේ මේ ගත කරන දවස් කාලය තුල මේ ਸਰවචනාංශයේ විස්තර කරන මේ කටයුත්ත මේ ධර්ම කොටාශය මේ කරගෙන යන භාවනා වැඩ පිළිවෙලත් එක කොච්චර සමගාමී වෙනවද? අපි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ සම්බන්ධයෙන් කොච්චරක් ඉස්සරහට යනවද? නැත්නම් අපි ඒකටද මේ උරදී ලයිදී කටයුතු කරන්නේ කියන එක අවබෝධ කරගන්න. ඉතින් ඔය මම ඊයේ වශයෙන් භාවනා කරන කාලෙත් ඒ අවුරුදු 7-8ක් විතර කෙලෝරක් නැතුව ගුරුවරු භාවනා මධ්‍යස්ථාන පිළිබඳව ඔයමින් ගත ගත කරලා මට මතකයි අවස්ථාවක් මට හම්බුණා පැවිදි වෙන්න කිට්ටු වෙලා ඒ කරුකටේතු බලංගුණ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ හම්බ වෙන්න උඹලා ගිහිල්ලා මට දැන් නම් හිතා ගන්නත් බෑ පැය 3ක් එක දිගට ප්‍රශ්න දිගින් දිගට දිගින් දිගට හිතන්න පැවිදි වෙන්න හිතාගෙන මම මේ ශාසනය ප්‍රශ්න කරන වෙලාවේදී මම මේ ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් කරා ස්වාමීන් වහන්සේ මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම බැලුවත් සීල සමාධි ප්‍රඥා බැලුවත් ආගදෝත මොහ පැත්තෙන් බැලුවත් ආර්ය අෂ්ටාංග මාර්ගයේදී බැලුවත් කිසිම තැනක චතුරාර්ය සත්‍ය කියන වචනේ නැහැ. ඒ නිසා භාවනා ජීවිතේ කොතනදීද මේ චතුරාර්ය සත්‍ය මිනිසයා හමු වෙන්නේ? කොතනදී ඒකට මූණ දෙන්නේ? කොතනදී මේක අවබෝධ කරගන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ එහෙම එක තැනකදී එහෙම හරියට ඉදි පැන්නුමක් මල් පැන්නුමක් වාගේ අඩේවක් පැන්නුමක් වෙන්නේ නැහැ. මේක ටික ටික ටික ටික අවබෝධ වෙනවා කියලා. ඉතින් මම ඇත්තට මේක ඒ වෙලාවේ බාරගත්තා. හැබැයි මගේ හිතේ ඉච්චර සතුටක් ඇති වුණේ නැහැ. මෙච්චර වටිනා සර්වඥ දේශනාවක් මේ චතුරාර්ය සත්‍ය භාවනාවේ ඇලි ගලි වාසය කරන යෙදී ගත කරන කෙනෙකුට කොහොමද ජීවිතයට සම්බන්ධ වෙන්නේ? කොතනදීද මෙයා මේක මේ මම මේ දුක සත්‍ය අවබෝධ කරා කියලා කියන්නේ. මම කොහොමද මේක මේ දුක්ඛ සත්‍ය හේතුව තෘෂ්ණාව අවබෝධ කරා කියලා කියන එක ප්‍රතිපදාවේ නැහැ. ප්‍රතිපදාය තැනකදී හම්බ වෙන්නේ. ඉතින් මේක මගේ හිතේ තිබිච්ච දෙයක්. නමුත් මේ කෝටිගාම සූත්‍රය සූත්‍රයේදී අපිට මේ ප්‍රශ්නට ආයෙ මුහුණ දෙන්න. ඔතනදීද අපි මේ භාවනා ජීවිතයේදී දන් දෙනකොටද, සිල් රකින්නකොටද, සමාධි වඩනකොටද, ප්‍රඥා වඩනකොටද, විපස්සනා කරනකොටද දුක දුකේ අවබෝධ කරන්නේ. ඔතනදීද අපි දානෙද, සීලෙද, සමාධියද, ප්‍රඥාවේදීද දුකට හේතු අවබෝධ කරගන්නේ, ගෙවම් කරන්නේ කියන ප්‍රශ්න බැලුවොත් ඒක නිකන් හීන නූලෙන් සිද්ධ වෙන වැඩක්. අහවල් තැනදී මේක කරනවා මේ වෙලාවේදී මේක වෙනවයි කියලා අල්ලන්න බෑ. ගිය වැඩමුළුවේදී ඉතිසල තුන වැඩමුළුවේදී අපි එකතු කරගත්ත සූත්‍ර අනුසාරයෙන් නැත්නම් ඒවා සාධක කරගෙන බලනකොට මේ මේකයි දුක්ඛ සත්‍ය මේකයි ඒකට තියෙන බැඳීම නැත්නම් තණ්හා මේකට තියෙන ඇලීම කියන එක රූපස්කන්ධය අරහ තේරුම් ගැනීම ක්‍රමය ਸਰවචන්සේ දේශනා කරනවා වේදනා ස්කන්ධය හරහා සංඥා ස්කන්ධය හරහා සංස්කාර ස්කන්ධය හරහා විඥාන ස්කන්ධය හරහා ඒක තේරුම් ගැනීමේ ක්‍රම කියලා බලනකොට එතනදී යෝගාවචරයට ඒ තොරතුරු ටිකේ දිගට ඇතුලට යනකොට බහගෙන බහගෙන බහගෙන යනකොට ඒ රූප වලට සාපේක්ෂව රූප කියන්නේ තමන්ගේ කයට මේ හැට පේන රූප රූප කනට ඇහෙන ශබ්ද රූප නාසයට දැනෙන ගන්ධ රූප දිවට දැනෙන රස රූප කයට ලැබෙන පොට්ටම්බ රූප කියන මේ රූප හෝ එන්න තමයි කය කියලා අපි ගන්න මේ රූපේ හෝ එක සංසන්දනය කරලා බලනකොට මේ රූපයට සම්බන්ධ මොකද්ද දුක කියන්නේ. එතකොට මේ රූපයට සම්බන්ධ මොකද්ද තෘෂ්ණාව කියලා කියන රූපේ සමුදය කියලා කියන. රූපයට සම්බන්ධ මොකද්ද නිරෝධ වීම කියලා කියන. ඒවා දැමීම කියලා කියන. රූපහ සම්බන්ධ බලනකොට ඒවා දැමීමේ ප්‍රතිපදාව. නිරෝධ ගාමී ප්‍රතිපදා මොකක්ද කියලා යම් යම් සූත්‍රවල සාධක පෙන්නනවා. එතකොට චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් සර්වචනාසේ දේශනා කරපු මේ මුල්ම ධම්මචක්කපවත්තන සූත්‍රයේදී උන්වහන්සේ මේ දුක්ඛාරය සත්‍ය කියන එක විතර විභාගයක් කරනවා. ප්‍රථම වික්‍රේ ගතමන්ත වික්‍රේ දුක්ඛං ආර්ය සත්‍යං. මොකද්ද මේ දුක්ඛාරය සත්‍ය කියලා මම මේ ඒ පාරිභෝගිකට සාපේක්ෂව මොකද්ද මම මෙතෙන්දී අදහස් කරන්නේ කියලා. උන්වහන්සේගේ බොහෝ පොඩි වචන ටිකකින් සම සාමාන්‍ය මනසට තේින්න ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, අප්පියේ සම්පයෝගෝ දුක්ඛ, යෝ විපයෝ දුක්ඛ, යම් පිච්ඡං නලබති අම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා යපි කටපාඩම් කරනවා. ඒ කටපාඩම් කරනකොට ඒ ජාති දුක කියන එක අන්තිමට කියන පංච උපාදානස්කන්ධ දුක කියන එක ටිකක් අපිට දිරව ගන්න අමාරුයි. ඒක තේරුම් ගන්න අමාරුයි ටිකක්. නමුත් ජරා දුක කියන එක නම් ඇඟේ හැප්පෙන්න තියෙනවා. ජරා දිරාටපත් වෙනකොට ඇහ කන ජීවන ආශයෙන් ඔය කප කඳුළු ගන්නකොට ඕටු ගන්නකොට වයසට ගිහිල්ලා පිය ගන්න බැරි මට්ටමට එනකොට වැක්කෙනකොට ඒක නම් අහන්න දෙයක් නැහැ. නමුත් මේ ජාති ජරා දුකට හේතු වෙන જાතිය කියන එක කවදාකවත් පිළිගන්නත් බැහැ. ජරා දුක ජාති දුකත් එක්කම ඇවිල්ලා වේදනා ලෙඩ වශයෙන් ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ උත්පත්තියේදී ඇති වෙන උත්පත්ති බබා බාර දෙන්නේ ඊගාවට ඉන්න ජරා දුකට තමයි. ව්‍යාග්‍රීව චිත්තති ජරා පරිතරදයන්ති කියලා පසු කාලින ශ්ලෝක කාර්යය කියලා කියනවා මේ ජරාව ගොදුරක් ගන්න ගොරෝ ගොරෝ බලන ව්‍යාකර දේනුවක් වගේ අවස්ථාව එන්නකම් බලන්න. උපත්ති දරුවගේ ඉඳලම තමයි ජරාවටපත් වෙන වෙලාවල් තියෙනවා. තරුණ වේදී උපදින කින ජරාව කියන එක ලෝකෙන් අයින් කරන්න පුළුවන් දුක්පතුන් නැති ලෝකයක් හොයන්න පුළුවන් කියලා එංගලින් යුගයක් තියෙනවා. ඊට පස්සේ 40 පෙන්නට පස්සේ ආයශරයක් ඔය ජරාව එන්න පටන් ගන්නවා. ජරාව කියලා කියන්නේ දේශපාලනයට දෙන්න ගල්ලි නෙමෙයි මම මෙතන කියන්නේ. ඒකට ජරාව කියලා කියනවා. මම කියන්නේ මේක නෙමෙයි මේ ජරාව කියලා කියන්නේ මේ නවතොලෙන් නවදොරෙන් වැగిරෙන කාරබෝලට. ඒක කියන අකමැත්ත නිසා මේ ජරාව ව්‍යාකර දෙිනුවක් වගේ ගොරව ගොරව ඉන්නවා හිතපම්බට දෙන්න. එක චිත්තක්ෂණයක් පැනපු ගමන් ව්‍යාග්‍රීවතිත්ති පරිත ජරා පරිතර කියන්නේ. ඒකත් උනට වශයෙන් කතා කරන දෙයක් නෑ. මේ පෙන්කිලි හේරම ඉවරයි. ඒ පාරට කවුරු හරි කිව්වොත් උඹ මොලේ පිළිකාවක් තියෙන තව මාස දෙකයි. ඊට පස්සේ ඉතින් මේ මනුස්සයා මොන සැප වින්දත් මොන දේ හම්බුණත් ඊට පස්සේ ඉතින් ඒ කියන්න ජරාවක් නැහැ ඊට පස්සේ සංසාර. ව්‍යාධි. ලෙඩ රෝග මරණ. මරණෙක් නම් නම කියන්නත් බැහැ. ඒක දුකක් බව කාටවත් ඒක කියන්න ඕන කමන්නේ. මේ පිරිසිදුව තියෙන වෙලාවේදී ওই ජරා මරණ ගැන කතා කරන්නත් එපයි කියලා කියන්නේ. ඒ තරම් බයක් වෙන නිසා ජරා ව්‍යාධි මරණ කියන එකේ ව්‍යාධි මරණ ජරා කියන තුන බොහොම ප්‍රසිද්ධ දුක්. මේ જાතියයි මේකට හේතු වෙන්නේ ඉපදුන නිසායි මේ දුකටපත් වෙන්නේ කියන්නේ මිලෝ සතෙක් පිළිගන්න කෙනෙක්. මේ ළඟදී මට පයින්ඩර් කියුප් එක ලියලා තිබුණා ඒ මෑන් කෙනෙකුට පිළිකාවක් එන ලේ තත්ත්වයක් දැකලා එයා තමයි රටට ගිහිල්ලා තියෙන ශිෂ්ටලන්තයට කියලා බලනකොට කියනවා පිළිකාව තාම හැදිලා නැහැ. හැබැයි මේ ලේ තත්ත්වයටදී ඕන වෙලාවක පහළ වෙන්න පුළුවන් පරිශ්‍රමී ඉන්නේ. ඉතින් ගිහලා එන ගමන් එයාපෝට් එකේ තියෙන සාපෝට් ගිහිල්ලා බලනකොට ඒකේ ලියලා තිබුණලු මරණයට හේතුව එක එකනම් මේ ලෙඩේ අර ලෙඩේ අර දොස්තරට වැරදිලා මේ දොස්තර වැරදුනා කියලා කරුණු ලිව්වට මරණයට හේතුව ඉපදීමයි කියලා ලියුවා. ඉපදුණා නම් ඉතින් ආයේ මොන්න ක්‍රමෙන් හරි මැරෙන්න එපායි. කොයි දොස්තරට කිව්වත් මොන ලෙඩේ ආව කොහෙන් හරි ගැටුමක් පිටු කරලා මැරෙන්න එපා. ඉතින් අපේ ලාභෙට ගේනවා අර මනුස්සය වැරද්දුවා මේ බේත වැරදුනා කියලා. නමුත් ප්‍රධානම හේතුව මරණය ප්‍රධානම හේතුව ඉපදීම. ඉපදුනා නම් කොහෙන් හරි මේ කඩලා යන්න බෑ. ඉතින් යා ඊට පස්සේ ලියලා කියනවා ඒ පාසිකාවට මෙයා මෙයා පොත් එක පොත් අපේ මෙන්න මේක දැක්කා. කොහොමදයි. කොළඹදීත් ඒ බුදුහාමුදුර කෙනෙක් කොළඹ ගිහලාදී පාසකම්ම කෙනෙක් දානෙට ආරාධනා කරලා තියෙනවා. ධර්ම පාසකම්ම කෙනෙක් ඉතින් යා ළඟ ගෙදර ඉන්න අනිත් පාසකම්මටත් එන්නේ කියලා කියන දානෙ බඳන් ඒ පාසකම් බොහෝම දුකේ ඉන්නවලු. තමන්ගේ හත් අවුරුදු පුතා මැරිලා. ඉතින් ආයෙත් දාන දෙනවා කියලා කටයුතු කරගෙන. ඉතින් මේ ආම්ඳුරණ දාන දෙලා මේ ආම්ඳුරුන්ගෙන් ප්‍රශ්න අහන වෙලාවදී කළෝ ඇයි ස්වාමීන් වහන්සේ මට මෙච්චර ඉදිරිපදිච්ච මේ මුඳුලේ කොල්ලා මෙච්චර සෙල්ලම් කරගෙන ඉන්න වයසේදී මරණයටපත් වුණා. එමන්ස ඒ දරුව කරපු මොන අකුසලයකටද මරුනේ. අන්දන් සෙල්ලම් මයිරවත් ඉපදීචුන් තමයි ඉපදීම තමයි ගෝල කරගත්ත වැඩ. ඒ විදුණා නම් නැහැ. අතේ දිහාරි ගමන 14 දිහාරි ගමන 70 දිහාරි ගමන නැහැ. අපි කවදාකවත් පිළිගන්න කැමති නැහැ මේ ලෙඩ එන්නේ ඉපදිච්ච නිසා. මේ දුක් එන්නේ ඉපදිච්ච නිසා. අපි හිතනවා නෑ ඉපදුනාට පස්සේ මේ මේ අල්ලමුකද මාතෝ හොුණියන් කරපු හින්දා නැත්නම් ආණ්ඩුව හොඳ නැති හින්දා නැත්නම් වැහැපු නිසා අපිට දුක් වෙනවා කියලා අපි ඒව නැති කරන්න තකමනවා. ඒ සරුවචන් වහන්සේ මුලටම පෙන්නලා තියෙනවා. ඔබ ඉපදුනා නම් ඊට පස්සේ ඕදලා ගන්න දෙයක් නැත්තේ නෑ. ඔක ජරාවටපත් වෙනවාමයි ව්‍යාධියටපත් වෙනවාමයි මරණයටපත් වෙනවා. ඉතින් අද වෛද්‍ය විද්‍යාවයි, රක්ෂණ සංස්ථාවයි, බැංකුයි ඔක්කොම එකතු වෙලා මේ ජරා ව්‍යාධි මරණ නැති කරන ಜಾති අන්තර සංවිධාන. එන්න ගෝසාවල් කියන එක් එක්කත් නිකමට කතා කරන ගමන් මේ ಜಾති නැති කරන්න කතා කරනවා. ඒගොල්ලෝ ಜಾතිය බෝ කරලා ඊට පස්සේ අරක නැත කරනවා. නැති ඇති වුණාට පස්සේ ජරා ව්‍යාධි මරණ නැති කරනවා කියන එක කවදාවත් ගීනකින්වත් හිතන්න බෑ. එක දශම ස්ථානයක් වෙනස් කරන්න බෑ. වෙන්න තියෙන ජරාව වෙනව වෙනව වෙනවමයි මොන જાති රට දිනුනත් මොන જાති අටකල පහල වන්තුනත් මොන තරම් සංනිවේදනය තිබුණත් මොන තරම් පෝසත් වුණත් මොන තරම් ලස්සන වුණත් ඒ ජරාව ජරාව කඳුලක් වෙනස් කරන්න බෑ කියලා කරුවත් දැන් සිදේ. එන්න තියෙන ව්‍යාධියක් මොන තරමකට වෙනස් කරන්නේ. රක්ෂණ සංස්ථා දිනවා වෛද්‍ය සාහසක තියෙනවා કોઈ જાති කිරුවත් මොකමද ඉස්පිතාලේ ගිහලා බලන්න ලෙඩ වැඩි වෙනවා මිසක් අඩු වීමක් එහෙම තියෙනවද කියන්නේ. දොස්තරලගේ වැඩිවීමක් මිසක් අඩුවීමක් තියනවද කියන ජීවන සම්මතෝල රටකට ගිහිල්ලා බලන්න කිසිම අඩුවක් නැහැ. ඉතාලවල වැඩිවීමක්, වෛද්‍යවරුන්ගේ වැඩිවීමක්, ලෙඩුන්ගේ වැඩිවීමක් කරන පිස්සන්ගේ වැඩිවීමකුත් වැඩිවීමක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ජීවන රටවල 10ට එකෙක් හැම එකෙක්ම පිස්සේ. කොළඹට ගියාම ඒ ලංකාවෙත් ඒ වගේ තමයි. ගම් වලටත් ඔය ලෙඩේ දිගට දිගට යනවා. ඉන්දේ ඉන්දේ මිනිස්සු පුදුමාකාර භික්ෂුවකට පත් වෙන හැබැයි රට බොහෝම සත්‍යිකයි. පුරංගනාවන්ගෙන් බිරිලා කොළඹ නගරේ රැට සිරිපුරමෙනි ප්‍රීති සාගරේ තමයි. තවත් වැඩි වෙනවා. මම බලන්න මොකද වෙන්නේ කියලා ජරා ව්‍යාධි මරණ පැත්තෙන් කාටවත් අරිංගුවක වෙනසක් කරන්න බෑ. මේ නිසා ව්‍යාධි ජරා ව්‍යාධි මරණ කියන තුන බොහොම ප්‍රසිද්ධ දුක්. හැබැයි ඒකට හේතුව ಜಾති භව කිසිසේත්ම පිළිගන්න බෑ. ඒ වගේම අපේ සංපයෝග දුක්ඛ. තමන්ට කැමති නැති කෙනෙක් එක්ක ගැටෙන්න වුණොත් සම්බන්ධ වෙන්න වුණොත් ඉතින් ඒක ඉතින් දුමාකාර වෙහසක්. ඒක ඉතින් බඳපු කට්ටිය දාන. ඒ වල ප්‍රිය කෙනෙක්ගේ වෙන් වෙන්න වෙච්චාම තමන්ගේම දරුවා තමන්ගේම මේ මනාප කෙනා ඊට ඒක මොකුත් නැහැ. හරියට ගොළු බෙල්ලෙක් අල්ලගත්ත ඇටි කුකුලෙක් මස්ටික ගලවනවා වගේ තමයි. පොඩි වෙලා පණ තියෙද්දි උදුරලා ගන්නවා වගේ කියන්නේ අපිට වෙන්නේ නැහැ. යම් පිච්ඡන් නලබදි තම්පි දුක්ඛ යමක් Taman කැමති වෙනවා දැන් ඒ දේ නොලැබීම දුක. අපිට දේවල් ලැබුණට කොච්චර වුණත් අර Tamanට ඕන දේ හම්බ වෙනකන් දුකයි. දේවල් ඇති වෙන්න තියෙනවා අපිට නමුත් මේ දේ මේ ප්‍රමාණය මෙච්චරකින් මට ඕන. ආ ඒක නොලැබෙනකන් කොච්චර දේවල් හම්බුණත් ඒ ලැබෙන හැම දෙයකම වෛර කරනවා අර අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය තැන වේලාව හම්බ වෙනවා. එනිසා අපේ ઈચ્છාව කැමැත්ත සම්පූර්ණ වෙනකම් මොන වස්තු ලැබුණත් හරියයි. අර නොලැබිච්ච එකම තමයි තියෙන්නේ. ඒක සඳහන් කරනවා යම් පිච්චක් නලබදී සම්බි දෝක යමක් කැමැති වෙයිද? ඒ දේ නොලැබෙන තාක්කල් මොන જાති හම්බුණත් හරියයි. සංකිට්ඨේන පංචපාදානක් හඳා දුක්ඛ කෙටියෙන් කියනවා මේ පංච පාදානස්කන්ධේම රූප වශයෙන් ගන්න, වේදනා වශයෙන් ගන්න, සංඥා වශයෙන් ගන්න, සංස්කාර වශයෙන් ගන්න, විඥාන වශයෙන් ගන්න මේ ඔක්කොම දුකයි කියවට පස්සේ බෞද්ධයා හරි අසරණ තත්ත්වයකටපත් වෙනවා. බෞද්ධයාට ඕන කරලා තියෙන හොඳට දන් දීලා සිල් කරලා දිවි ලෝකෙ ගිහලා දිවි ලෝක පංචස්කන්ධයක් ලබනවා. එතන මෙහිවිල ජපන් රටේ පංචස්කන්ධයක් ලබනවා. පොහොසත් රටවල් මේකට හම්බ වෙනවනම් මේ රාජධානී පංචස්කන්ධය හොඳයි. ළමේතොටේ පංචස්කන්ධෙත් වැඩි. ඉතින් එක එකනට එක එකනට එක එක රූප තියෙනවා. ඒ ටික ලබා ගන්න මේ බුද්ධ ආගම දඩමීම කරන්න හදන්නේ නමුත් කනගාටුයි කියන්නේ. බුදුජාන් වහන්සේ එහෙම කොන්තරත් එකට අසක් කළා නෑ. උනාදි ගැන කොයි දේ ලැබුවත් පංචස්කන්ධේ ලැබපු තැන ඉඳලා ජා ජරා ව්‍යාධි මරණ jigatoම ව්‍යාඝ්‍ර දේනුවක් වගේ තර්ජනය කර කර ඉන්නවා ජරා වෙන්න ව්‍යාධි වෙන්න බලන. ඒ නිසා විපස්සනා භාවනා කරන කෙනා පමණ අකමැත්තේ ඊතර බැංගිරි gediyak කන්නා වගේ අකමැත්තෙන් පිළි ගන්නවා අඩු ගානේ ඥාත පරිඥාවක් වශයෙන්. නැත්නම් සුතමේ ඥානයක් වශයෙන් හරි කවන්නේ මේ පංචස්කන්ධ දුක වෙන මොනක් හතින්ද නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ. නැත්තම් හිතෙන්නේ මේ පංචස්කන්ධ නම් කිසි දුකක් නැහැ. මේ අල්ලමු gedara මනසෝ හොුණියම් කරන එක තමයි ප්‍රශ්නේ. එතන මේ වහින එකයි ප්‍රශ්නේ. එතන මේ ආණ්ඩු හොඳන දෙකයි ප්‍රශ්නේ. එතන පෙට්‍රල් ගණන් ගිය එකයි ප්‍රශ්නේ. මේ පංචස්කන්ධ නම් සෝක් කියලාගෙන තමයි යන්නේ. ඉතින් ඒ නිසානේ දැන් මේ භාවනා මධ්‍යස්ථානට එන්න පිටසක්දු. ආවරත් নানা ආකාර ප්‍රශ්න තියෙනවා මේ පංචස්කන්ධේ ගෙදර ඉතිගෙන තියාගෙන යන මනාපතාවයට මනාප ආහාර දීලා මනාප ඉරියව් පවත්වලා මනාප සුඛෝභෝගී යාන වාහන ඉන්නකොට මේ මේ ලැබිච්ච පංචස්කන්ධට උපරිම සැපදීම සඳහා තමයි මේක දඟලයක් අටුගයක් ගෙදර හිටියනම් ශෝක කියලා හිතේ. නමුත් ඉන්න පිරිසට මේ දවස් 10 මම මේ අඬ ගානේ අඬා දන්නේ කොහේ තිබ්බත් මේ පංචස්කන්ධ කියන එක ඕකෝකම තමයි. ඒකට එන්න තියෙන දුක් ටික, ඒකට එන්න තියෙන කරදර ටික, කොයි තැන තිබුණත් අනිභූක වෙනසක් වෙන්නේ ඒ ඉන්න ටික එනම කොහේ හිටියත් ඉතින් අපි নানা ආකාර නිදහසට කරුණු කියනවා මම එතන හිටියනම් මේකට වෙනසක් එතන හිටියනම් මේක මේ වගකීම අර යුතුයකම ඒ නිසා මේක කරන්නේ නැති වෙන්න තමයි තමයි භාවනාවට හිත නැත්නම් සතියට හිත නොයොදන්න දහසකුත් එකක් නිදහසට කරුණු කියනවා නමුත් ඔය පැමිණෙන දුක්වල මේ හිටියත් කොහේ හිටියත් එන්න තියෙන එක එනවනේ. නිදහසට කාරණාව කරගන්න එක නෙවෙයි තියෙන්නේ. මංගේ කටයුත්ත කරගෙන යන එකයි තියෙන්නේ. එන්න ඕන මල දානයක් ආපුදාවයි. මට තේමාවක් තියෙනවා ජීවිතේ මට ව්‍යාකරණයක් තියෙනවා ජීවිතේ මට දර්ශනයක් තියෙනවා ජීවිතේ ඔය නේනික්කනා විදිහට නටන්න කියලා බෑ. ඒකට පිටකොන්දක් ඕන. ඒකට පෞරුෂත්වයක් ඕන. ආන්දිත්‍යයක් ඕන. සත්පුරුෂකමක් ඒ සත්පුරුෂකම බුදුහාමුදුරුවෝ අපට දෙන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා මෙතුආකල් සංසාරේ ගියේ ගමනේ මේ ඉන්න ගමනේ කිසි වෙනසක් නැහැ. එදත් මේ වගේ නිදහසක් කරුණු විතරේ පැන පැන හිටියා. අදත් තියෙනවා අපිට ඇතිවෙන්න නිදහසක් කරුණු කවුරු කරවන්නේ. තමන්ම තමයි ප්‍රධාන වශයෙන්ම රැවටෙන්නේ මේ කල යුත්තේ තිබියදී අනම්මනන් දේවල් කර කර. ඒ නිසා අපිට කවදාකෝ මේ දුක්ඛ ස්කන්ධයේ නැත්නම් දුක්ඛාරිය සත්‍යයේ කියන මේ පංච උපාදානස්කන්ධේ මේකේ පරපතල වචනය තමයි මේක සාමාන්‍ය විග්‍රහ කරන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර කියන පරිපාෂ්ඨ ශබ්ද පාවිච්චි කරලා මෙන්න මේවට කියන ඇලීම මෙතන තමයි දුක. ඒක නිසා පිට සුත්තමේ වශයෙන් පිළිගන්න වෙනවා මේ කය. ඒ කියන්නේ රූපස්කන්ධ මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන නාමස්කන්ධයේ මේ දෙක පැවැත්වීමදී දෙවැන්නේ කිසිම හේතුවකින් අපිට දුක වැඩි කරන්නෙත් නෑ අඩු කරන්නෙත් නෑ තමන්ගේම තකතිරුකමයි තමන්ගේම තෘෂ්ණාවයි විතරමයි මේ දුක දෙන්නේ දෙවැන්නේ බලපානවා නම් අපිට දෙවියන් තරබලකාරී දෙවියන් වාසිය අදහන්න වෙනවා බුදු ජානනාංශ කියලා කියනවා කිසිම දෙවැන්නේක් මේකට සම්බන්ධයක් නෑ තමන්ගේම නොදැනීමයි තමන්ගේම තෘෂ්ණාවයි කියන්නේ. ඉතින් ඒක තමයි අපි අන්තිමටම පිළිගන්න කැමති සත්‍යය. අපිට පේන්න තියෙන අපිට මේ දුක දුන්නේ අසවල. කවුරු හරි අපි කෙනෙක් හොයන්න හදනවා මේ දේ උනේ මට අසවලයි කියලා. ඒ තාක් අපි ආත්මවාදයට පැටලෙනවා. තව කෙනෙක් ඉන්නවා ඒ මනසට සියල්ල මට කළ හැකි. එයා තමයි මට මේ දුක දුන්නේ කියනකොටම මම නිකම්ම නිකම් බැලයෙක් බවට, දාතයෙක් බවට නීච තත්ත්වයටපත් වෙන දුක දෙන එකන සරබල ධාරිත්වයටපත් වෙනවා. එනි මේ දාසකත්වයේ නීච නීචකත්වයක් තමයි කියන්නේ මේ කාම ලෝකය. මම දන්නේ මේ කාම ලෝකේ ඉන්නා තාක්කල් මේ කාම ලෝකෙට පහඳින තාක්කල් හැමදාම දාසයි. හැමදාම නීචයි. හැමදාම තුච්චයි. මේ පේන අල්ලපු කිදු එක නම් රජෙක් කොලේ මට තමයි නැත්තේ. ඊමණතර පොඩ්ඩක් කතා කරලා බලනකොට මේ මනුස්සයා මේ වාගෙම දුකක් තමයි විඳින්නේ. නිසා කවදා හෝ විශේෂයෙන් භාවනාවට මේ වගේ වැඩකට ආවට පස්සේ මේ තමන් විඳවනවා නම් යම් කැපක් කියලා එකක් හෝ දුකක් කියලා එකක් විඳවිල්ලක් කියලා කියන වේදනාවක් කියලා කියන්නේ විඳවනවා කියන වචනේ. ඒ විඳවන්නේ මොනම හේතුවක් නිසාවත් තව කෙනෙක් නිසා නෙවෙයි. මේ දඩමීම කරගන්න හේතු හොයනවා. ඒ වසේරම වැටෙන්නේ නිකන් හුදු කරුණ දැක්වීමකට. කවදා හෝ පෞෂත්වයක් වෙන්න වෙනවා. අවබෝධ කරගන්න නම් මේ සියල්ලම මම නිසාමයි ඇති වෙන්නේ. මගේ මෝඩකම නිසාමයි, මගේ තෘෂ්ණාව නිසාමයි. මට කවදා හෝ මගේ මෝඩකම මෝඩකම වශයෙන් දැක්කත් මගේ තෘෂ්ණා තෘෂ්ණා වශයෙන් දැක්කත් දවසේ මේ පැමිණි දුක් උනත් පැණි ගහ වෙනවා. ඒ තමන් නැති කරගත්තේ. අවුරු දෙනවයි කියවට පස්සේ තමයි ඔක පැංගිරි ගහයි. පැණි ගහ වෙනකොට පැංගිරි ගහ එනවා. මේ මිනිස්සු මට එපයි කියන එකක් දුන්නා. මට මෙහෙම කෙරුවා. මිනීච වුණා තමන්ගේ දුක තමන් ඇති කරගන්න කියලා දන්නවනම් ඒ ඒ ඒ දුකේ හරීම හිතමක් ඇක්ටෝ මේකට ගිහිල්ලා තමන් කැමති දේ බෙදාගෙන කරනවා ඒක තමන්ට මේ අපත්‍ය දෙයක් වෙන්න බෑ ඒක ප්‍රශ්නයක් නෑ ඒක මම කියනවා අවුරුද්ද දුන්නොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේක බෙදාගෙන කන කෑම ඒ නිසා මේ පංචස්කන්ධය දිහාවටයි මං හිතුවේ මේ ධර්මදේශනාවාලේ මුල් කාලේ අවධානය යොමු කරලා අපි කොහොමද මේ කියන පසුබිමේ ඉඳගෙන ਸਰවඥාන්ස මේ දේශනා කරන මේ දුක ඇතිවීමට දෙවන්නේක් නැහැ. දෙවන්නේක් ඉන්නවා නම් ආත්මවාදයකට වැටෙනවා. තමයි හීර 100ක් වගේ කියන්න ඕනේ කියනකොට තමන් ආත්මවාදයකට ගන්න හදන එක නෙවෙයි මම මේ කරන්නේ. මේ තුලින් අපට පුළුවන් වෙනවා මේ පැමිණෙන දුකට මොන ජීවි ප්‍රධාන දැරීමේ ශක්තියක් අවශ්‍යම දෙයක් නෙවෙයි නමුත් ආශ්චර්යවත් දෙයක්. කරා පැමිණෙන සියලු දුක් වලට දරා ගන්න පුළුවන් ඒක කියනවා වට්ටක්ක වල ගහට ගන්න වට්ටක්ක ගෙඩිය වැලට කවදාකවත් බරක් වෙන්නේ. ඒකට දරන්න පුළුවන් ගෙඩි තමයි වැලේ හැදෙන්නේ. ඒගේ අක්කර පැමිණෙන හැම දුකක්ම ජීවනට මාර්ගයක්. ප්‍රතිපදාට මාර්ගයක ප්‍රතික්ෂේප කරපු ගමන් ඔක පිළිකාවක්. ප්‍රතික්ෂේප කරපු ගමන් ඔක ඈනියක් වෙනවා. උදැල්ලක් වෙනවා. මොකද මේක ආවේ මට බණ විදියක් දෙන්න මේ හරහාම දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කියන පටන් ගත්තොත් අපේ අම්මලා තාත්තලා කරන කීයේ. පැමිණි දුක් පැණිගහයි කියන මුදාරණට යනවා. ඒ පැමිණි දුක් පැණිගහයි කියලා බලනකොට මේ උපාදානස්කන්ධ පහ දැන් අපි ලබලා තියෙන එක නේ මට කියලා මෙන්න මට කියලා කය. මට කියලා මගේ වේ විදීම්පත් කටලක්. මට කියලා මගේ හඳුනා ගැනීම කටලක්. මට කියලා මගේම සකස් කිරීම අරැඳීම වැඩ පිළිවෙලක හැඩයක් තියෙනවා මට කියලා මෙහෙම දේවල් දේවල් මේක තමයි විකක් තියෙනවා අන්න ওই දේ පිළිබඳව හොයන්න පටන් අරගත්තොත් බුදු දනස කියනකොට හේතුව මුලට යන්න පුළුවන් මේකට හේතුව බාහිරේ කිව්වොත් හෝ නැත්නම් මේ සත්‍යයේ තියෙන මේ පහෙන් පිට කිව්වොත් හෝ කවදාවත් කෙලව කරන්න බැරි වැඩකට ඒක දැන් අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා ඒ භෞතික විද්‍යාව පිළිබඳ පොතක් විභාගයක් කියලා කියනවා. භෞතික විද්‍යාව අනන්ත අසරණයි අනාතයි. මොකද භෞතික විද්‍යාව හොයන්නේම බාහිරදී. එච්චර එකම හේතුව පෙන්වන්නේ භෞතික විද්‍යාව අනාතයි අනත් අසරණයි. කවදාකවත් ගොඩ ගන්න බෑ මොකද ඒක ගන්න පිළිදී. අපිට මේ ආකාශය දිහා බලලා කෙලවරක් වන්න බෑ. මොකද කවදා හෝ ඇතුළට මේක හරවගත්තා නම් අන්තරාව ලෝකණිය කියලා කියනවා මේකට. ඇතුළට හරවගත්තා නම් කවදා හරි කෙලවරක් හොයන්න පුළුවන් වෙයි. ඔච්චරයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ විපස්සනා කියන වචන. විපස්සනා කියන වචනේ ඉංග්‍රීසියෙන් කියන්නේ insight. ඉන්සයිට් එක ඇතුළත බලන. විපස්සනා වෙදී මේ ලෝකේ පුරාවට අවුරුදු 10 ගණන් කල්ප කෙල කෝටි ගණන් නැත්නම් මේ ජීවිත අවුරුදු 10 20 30 40 අපි බාහිරේ බලබලා හිටපු හිතේ පළවෙනි වතාවට යාක් වෙලා බැගෑවෙලා ආයාචනා කරලා ඇතුළට හරවනවා. ඒ විදිහට ඇතුළට හරවනකොට බැලිය යුතු පැත්තට පහක් තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් නැත්නම් මේ පංච උපාදානස්කන්ධ වශයෙන් සර්වඥාන්සේ ලයිස්ට් කරනවා. මම ලයිස්ට් කරනකොට පේන එක බරපතල වැඩක්. මේක සාමාන්‍ය යුනිවර්සිටි ලා අවුරුදු 3 PhD එකක් ගන්න වගේ දෙල්ලමක් එහෙම නෙවෙයි. අවුල වුන්චු කුමාරයාටත් අවුරුදු අතේදී පැවිදිලා අවුරුදු 15ක් ගත ඒ තාත්තා බුදු වෙලා ඉන්නේ. උදෙත් ගිහිල්ලා බණ කියනවා, හැන්දෑවෙත් ගිහිල්ලා බණ කියනවා. සම්පූර්ණ විඤ්ඤාණිකව කටයුතු කරා අවුරුදු 15ක් විතර ගියා. ඒ නිසා අපි මේ වගේ වැඩමුළුවක ඉන්නකොට යොදන සෑම උපක්‍රමයකින්ම මට උපදෙස් කියලා කියනවා. සමහරවිට අපි කියන මේක ශික්ෂා කියලා කියනවා. සමහරවිට කියනවා සදාචාරාත්මක වගවීම් කියලා මේ හැම එකකම උත්සාහ කරන්නේ තමන්ගේ හිත ඇතුළට හරවන්න. කාම ලෝකේ කියන්නේ වෙළඳ ප්‍රචාර කියන්නේ ජනමාධ්‍ය කියන්නේ සම්පූර්ණ පිටතට හරවන එක. නිසා දැන් හිතේ දරුවා අනාතයි. ඇසරණයි මොකද උන් හැම වෙලාවෙම පොඩියෝ නෙමෙයි මහයමුත් අනාතයි. ආයෙක ගන්න දෙයක් නැත්තේ නේ. පිටුතම නීති මේ මහා එකාලා දැන් හැදිච්ච උන් හොඳටම දන්නවා ඉස්සර පුංචි කාලේ අපි අපි වැඩක් බලාන ගෙද ඇතුළට නැමිලා යම් ප්‍රමාණයකට ඒක දැන් මොකද වෙලා තියෙන්නේ සම්පූර්ණ උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ ජනමාධ්‍ය හරහා සම්පූර්ණ නන්නතර බාහිරට පිදුවන එදුවල එක එක නරඬු කරනවා ඊර්ෂ්‍යා කරනවා අරයට වැඩි කරනවා මෙයා දුවන්න හදනවා මේ කටේට කෙරෙදී කවුරු හරි පොත්තක් පොත්තක් අතර වෙලා පොත්තක් හිටපන් ඇතුළ බලපන් කියලා කිව්වොත් උඩගොල්ව බලනවා මොනවද මේ කතා. ඕක හොරන්න පුළුවන් වැඩක්ද? මේ අනිත් මිනිස්සු මෙච්චර පිටුවක් යනකොට අපිත් ඉක්මන් කරලා ගිය නැත්නම් අපිත් අමාරු වෙන්නේ කියලා. අහත කඩා වැටෙනවා කියලා දුවපු ආවා පිටිපස්සේ ගිය කබල් සත්තු ටික වගේ එක පැත්ත එක ගාවේට එක වේගෙට බාහිරට යොමු කිලෝක. අනේ බාහිර ලොමු කිලෝක ඇතුළට නැමීම සඳහා කරලා තියෙන අදලා තියෙන යෝජනා කරලා තියෙන පරීක්ෂණාකාරයට තමයි මේ භාවනා මධ්‍යස්ථානෙ දෙකේ. භාවනා මධ්‍යස්ථානෙ කරන්නේ පුළුවන් තරම් අර ඉඳුරන් අසංවිධිතව වනචරව චාරයක් නැතුව හැසිරෙච්ච ඉඳුරන් පොඩි හික්මීමක් ඇති කරගෙන ඇතුළට නම. ඇතුළමට උත්සාහ කරනවා. අන්නේ කරනකොට සර්වචනාංශී තමන්නාංශිකේ සාරාංශිකේ කල්පලක්ෂයේ පරිවේශන ප්‍රතිඵල වශයෙන් උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා අංගවල තියෙනවා වේදනා දිගේ සංඥා දිගේ සංස්කාර දිගේ විඥාන දිගේ කියන මේ නාම ධර්ම දිගේ ඇතුළට හරවනවා කියන එක හරීම වෙහෙස කරයි කියනවා. හරීම සූක්ෂමයි කියනවා. ශික්ෂණ වෙච්ච නැති හිතකට බයලජ්‍ය නැති හිතකට සීලයක් නැති හිතකට හරීම අමාරුයි මේ රූප නාම ධර්ම අල්ලන්න. ඒසා උන්වහන්සේ ඉස්සරහින්ම කියන්නේ නාම ධර්ම රූප ධර්ම. පංචපාදස්කන්ධය ඉස්ලාම රූපස්කන්ධය මෙන්න මේ රූපස්කන්ධයේ හිත යෙදීම නිකන් භෞතික විද්‍යාවක් මෙතන තියෙනවා. භෞතික විද්‍යාවේදී අපි දන්නවා ගන්න ද්‍රව වායු සහ මේ තර්මල් ෆිසික්ස් කියලා කියන උණුසුම් බව ඒ ජෝ ධාතුව ගැන හතරකට කඩලා බලනවා. අපේ සාමාන්‍ය විද්‍යාව ගන්නේ ඝන ද්‍රව වායු අහු වෙනකොට තමයි ඔය තේජෝ ධාතුවත් එකතු කරේ තර්මල් ෆිසික්ස් කියලා. ඕකම තමයි බුදුහාමර කියන පඩවි ආපෝ තේජෝ වායෝ. ඒ සාමාන්‍ය ඝන කියන එක අපි සත්‍ය සමාන්තරකමක් නැති උනට සම්බන්ධකමක් තියෙනවා. ඝනේ කිව්වහම ඒ පඩවි ධාතුවට ආනවා. ආපෝ ධාතුව ද්‍රව. වායෝ ධාතුව වාපි. උණුසුම තේජෝ ධාතුව. ඉතින් උන්වහන්සේ කියන භෞතික විද්‍යාවගෙන මුළු ලෝකෙම හතරකට කඩලා තියෙන්නේ ඒක මෙන්න මේ හතරෙන් කරනවා කවුරුනම් බොරුනම් ඔප්පු කරලා වෙන්නන්නේ කියන නැද්ද කියලා. දැන් පහුගිය අවුරුදු 200ක් දැන් කියලා කිසි 50ක් පැනලා දිගටම ලෝකෙ විතරක් නෙමෙයි අභ්‍යවකාශයටත් ගිහිල්ලා හන්දටත් ගිහිල්ලා හැම තැනම බැලුවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ දැන් මනසන් ඝන ද්‍රව වාත තේජෝ ධාතු දිගේ බලන බලන ගියා. ඒකලේ ඒගොල්ලෝ මේ මම කර දෙකෙනෙක් නම් හම්බෙන්නේ නැහැ. අර බලදාන දෙවියෙක් මොකද නේ හැම තැනම තියෙන පටවි තේජෝ ආපෝ හතු. ඒකකොට ඔන්න දේව ධර්ම වාදයට සෑහෙන රජනියක් සිද්ධ වුණා. කොහොමද කියන්නේ මැජික් එකක් මොනවාක්වත් නැහැ. කොහේ ගියත් තියෙන හතර මහා ධාතු විතරයි. ඒක මෙහෙත් එච්චරයි. ඉතින් නිකන් නිකන් විහිළුවට වගේ කියන ඉස්ලාම් රටේ ඔය යූරි ගගාරින් අවකාශයට ගිහිල්ලා ආවට පස්සේ රුසියාව ජනාධිපති කිප්පුකල් හවලු උඩට ගියාට පස්සේ උඹට හැමිඩයක් අතර ගත්ත දිගේ රවුලක් කියන සුදු ඇඳගත්ත බ්‍රාහ්මණෙක් වගේ කෙනෙක් දැක්කද කියලා. යුරිගවන් වල ඌ කියලා. ඊට පස්සේ කිව්වලු උඹට ලෝකෙ වටේ ඇවිදින්න දෙනවා රවුමක්. හැබැයි දැක්කේ නෑයි කියනවනම් විතරයි දෙන්නේ. පොදු රුසියා කැමති නෑ මේ කර්බගත් දෙවි කෙනෙක් ඉන්න බව උඩට ගිහින් දැක්කයි කියන්නේ. ඉතින් ගාරින් වල අයියෝ සිම්පල් මම කියන්නේ නෑ කියලා මියා රට වටේ ඇවිද්දා. ඇවිල්ලා ගියාට පස්සේ ප්‍රතිකාරණ ගියාද පාප්පංශයවලු උඩට ගියාට පස්සේ යෝගෙන් ඈතනසේ හිතේ නැද්ද උඩ මේ සුදු රවුලක් තියෙන යටාවක් බඳගන්න 60 මිටියක් යන වයස කෙනෙක් කියලා. ඒක නෑ කියලා. පේන්න බෑනේ ඕගොල්ලෝ අදහන්නේ නෑනේ ඒකයි කියන්නේ. අදහනවා නම් පේන්නේ කියලා. ඔය දෙල්ලම තමයි ලෝකේ පුරාවට තියෙන මේ පට වියාපෝ තේජෝ වාදනේ පිට මොකද්දෝ කෙරුම් කාරයක් ඉන්නවයි කියලා තමයි දේවාදී භෞතික විද්‍යාඥයා බටේ හැමදේම පතුරු ගහලා බැලුවා පෙන්නුවා කෝ පෙන්වන්නේ කියලා. එක එක කරා. ඝන ද්‍රව වාත සහ තේජෝ ධාතුට එහා ගිය නෝන්කාරකමක් නැහැ. මේක කිසි ඕන කෙනෙකුට මේ තරජිය දාලා බලත හැකි, විනුතරාට දාලා මෙන්න හැකි. ප්‍රෙෂර් ගේජ් එකට දාලා ප්‍රෙෂර් බලන්න පුළුවන්, උණ කටුවට දාලා මනින්න පුළුවන්. ඕකේ දෙයියෝ නැහැ. ඔයාලා ගිහිල්ලා ගිහිල්ලා උන ඉස්සල්ලාම කළුවේ භෞතික විද්‍යාවෙන් දෙයියන් ආශ නැතිලු. මේ වුණාට ඉන්නවා ප්‍රධාන පිටසක් ඉන්න නමුත් දැහැහෙන බලපෑමක් ඇති අඩුව තේරෙන පටන් අරගත්ත භෞතික විද්‍යාවට මේ ධර්මයේ කවදාකවත් Taman විදිහට දාගන්න දන්නේ නැහැ විද්‍යාව. ඇත්තටම කියනවා නම් Tamanගේ පැත්තට දාගන්න මිනිහට විද්‍යාඥයෙක් ගෙන්නම කියන්නත් බෑ. විද්‍යාඥ හැම වෙලාවෙම අනුගේ දේවල් මැනවන්නේ ඉන්නේ ජාති මිනිස්සු. බුදුරජාණන් වහන්සේගේ දේ භෞතික විද්‍යාව ගලපන්න ගියාට පස්සේ මෑත කාලේ අවුරුදු 30 40 50ක විතර වගේ වරපතල සමාන්තරකමකුත් තියෙනවා වරපතල විරසකමකුත් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ සත්‍යසෝවි ගමන සූත්‍රය එහෙම නැත්නම් ඔය සමහර සූත්‍ර ලෝක ගැන කතා නොකරනවත් නෙවෙයි මේකම තමයි යොතනක් තියෙන්නේ මේක දන්නවනම් ඒක දන්නවා කියලා උන්වහන්සේ මේ ඇතුළට අරගෙන තමයි හය. එන්න ඕක පතුරු ගහලා කියන ඕක ඇතුළෙත් නෑ දෙවි කෙනෙක්. මේක ඇතුළෙත් තියෙන පට ව්‍යාපෝතේ යොමු තමයි පුළුවන් තරම් චින කන්නඩෙන් දාලා බලන්න. එහෙම නැත්නම් පරීක්ෂා කරලා බලන්න මේක ඇතුළේ කවුරු හරි ඉන්නවද? භෞතික විද්‍යාව දැනුමයි ඇතුළ බලන්න පාවිච්චි කරනවා. නිසා භෞතික විද්‍යාව දන්න කෙනෙකුට හොඳ තේරෙනවා බලන්න. මේ වෙනස තියෙන්නේ භෞතික විද්‍යාව බාහිර අවර්ති ධර්මයේ අභ්‍යන්තරවර්ති. මේ දෙක තේරුම් ගත්තොත් මේ තියෙන දැනුම සාමාන්‍ය අපි ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න දේවල් භාවනාවට හොඳට යොදා ගන්නවා. හැබැයි යොදන උපක්‍රම ක්‍රම දෙක වෙනස්. යොදුන් ක්‍රම දෙක වෙනස්. ඒ නිසා සරුවචනාංශයේ මේ පඨවි මේ රූප ධර්මය නැත්නම් රූපය ප්‍රාණස්කන්ධය අරගෙන උන්වහන්සේ මෙතනින් පටන් ගන්න කිව්ව පරිශ රූපේ හොයන්නේ ඒක පොඩි කාලයක් නේ බොහොම කාලයක් පරිශන කරලා කරලා තමයි කිව්වේ මේක අල්ලන්න ලේසි මොකද භෞතික විද්‍යාව දන්න කෙනාට බාහිර මනම විනියට අභ්‍යන්තර තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන ඒව දිහා අරමින් මෙන්න ඒ මිනුම් කෝදුවෙන් මනින්නේ ඒ මනිනකොට බාහිරට හිත ගියොත් බාහිරට විහිදී ගියොත් බාහිරක නන්නතර වුණොත් අර ඇතුළටම ඉන කාරණාවට යොදාගත්ත කාලය ධනීය ශ්‍රමේ නාස්තිය. ඉතින් බුදුරජාණන්සේ දැක්කයි රාජධානියකට ගියොත් පුරවරයකට ගියොත් නියංගමකට ගියොත් ගමකට ගියොත් සම්පූර්ණ අටවලා තියෙන ඇටවිල්ල හැටියට ආයෙට හිතේ. ඒක උනාට කැලේකට ඇවිල්ලා. බලන්න කැලේකට ගියාට පස්සේ බාහිරට හිත අදී නගරේ ඉඳලා ආපු මිනිහ. මේ කැලේ තියෙන සෞන්දර්යය, සත්ව, පිරිසුදු වාතය, ජලයේ කියන. මොකද ටිකක් වෙලා ඉන්නකොට මේක වාතයක්වත් ඇවිල්ලා මොනවක්වත් අපිට කතා කරන්නේ නැහැ. ජලයක් කතා කරන්නේ නැහැ. ගහක් කතා කරන්නේ නැහැ. කලක් කතා කරන්නේ නැහැ. අන්තිමට Tamange පැත්තට හිත නැඹුරු වෙන ගතිය මේක හරියට හොඳ පරිහරණය කරන්න විශාල වේදමක් හදලා යොදලා පරිශනාගාරයක් හදලා ඒ පරිහන ගාට යන්නේ නැතුව මේ වැදගත් පරිහන කරන්න බැරුව වගේ බුදුරජාණන් වහන්සේ මේ ස්වභාව සිද්ධ පරිසරය තමයි කැලේ තමයි මේ ආර්ය පරිශ්‍රණය කියලා කළා තියෙන්නේ. උදාහරණාන්ති ආරඤ්‍යගතව රුක්ක මුදගතව ශුන්‍යාකාරගතව කියලා මේ කියන්නේ හිත ඇතුළට නමා ගැනීම සඳහා පහසුකම් කියනවා. ඒකට අපහසුකම් අඩු පරිසරය. නමුත් ඒක කාමභෝගියාට අප්‍රසන්නයි කියලා බුදුහාමුදුරුවෝ විවේකයේ පතන විස්රාමයේ පතන ඒ වගේම උද්දකලා බව පතන උපේක්ෂාව පතන මනුස්සයට විශාල නිකේතනයක් මනපන්ත සේනස කනබෝගී පුද්ගලට බයක් තනිකම වැහෙන් එළව වගේ ගතියක් අසරණ ගතියක් චකිතයක් පහල කරන කැලේක ඉතින් ඒක යන්නෙම කැලේකට යන්න හිතන්නෙම සෑහෙන කැපකිරීමක් කරන මිනිස්සු. කැපකිරීමට පාඩු නැහැ හම්බෙන්නේ ලෝකේ තියෙන හොඳම පරිශනාවක්. එහෙම නැත්තම් කලයකට යන්න බෑ ගහක් වලට යන්නේ කියලා කියන ස්වභාව සිද්ධයි. ඒක බැරි නම් අර දෙකම නැත්තම් ශූන්‍යකාරකට යන්නේ කියලා කියන කාම භෝගීන්ගේ හිස්තැනකට යනවා. දැන් මෙතන අපි එන පිරිසක් ඉන්නේ. එන පිරිසක් කියන්නේ කිසි කෙනෙක් තව කෙනෙක් කාම කෝප කරන්න උත්සාහ කරනවා. හැම කෙනෙකුම බොහොම නිශ්ශබ්දව බොහොම සීලවත්ව ගත කරන නිසා මේක කාම භෝගයෙන්ගේ විහිෂ්ඨ. ඒ මොකද මේ කියන්න හදන්නේ? ඊට තමන්ගේ අතුලට යොදා ගන්න පුළුවන් පරිසරය මේකේ තියෙනවා. ඉතින් නිකමට හිතන්නේ මේක ලබා ගන්න අපි කොච්චර සරසම් කරාද කියලා. තමන් එක තමන්ට මම දැන් මෙතන ඉන්න පුළුවන් පරිසරයක් ගන්නද අර අර කලබලකාරී සංකර පරිසරයේ බෙන්ගලා මෙතෙන්ට එන්න හැම කෙනෙක්ම තමා වශයෙන් අරගෙන තියෙන ඒ ප්‍රයෝග පොඩි කැපකිරීමක් නෙවෙයි. සර්වඥයන්සේ සාමාන්‍ය කියන්නේ මහන්තං වා ඥාති පරිවර්තම් පහය අප්පං වා මහ ඥාති පරිවර්තම් පහය. අප්පං වා භෝගකන්දම් පහය මහන්තා භෝගකන්දම් පහය. උදා වූ වේවා මහත් වූ වේවා ඥාති පිරිවර අත්හැර උදව් හෝ වේවා මාතු හෝ වේවා භෝග භෝග සම්පatti අතහරින්න ඕනේ ඒ කැලයක් ගැන හිතන්න ගහක් මුල හිතන්න නැත්නම් මේ ශූන්‍යagara ගැන හිතන්න. ඒකට අපි දානේ කියනවා. උදව් හෝ වේවා මාතු හෝ නාට පිළිස අතහැරලා දානවා. උදව් හෝ වේවා මාතු හෝ භෝග පිළිස අත භෝග පරිභෝග අතහැරනවා කියන එක විශාල දාන. මේ ආවට පස්සේ සමහරවල් තියෙන ප්‍රශ්න තමයි ඒ ඥාතියින් පිළිබඳව එහෙම නැත්නම් ඒ යුතුයකම් පිළිබඳව ඒවා නිකන් හරියට තමන් ඒකෙන් අයින් වෙන්න ගියාට ඒවා නිකන් විශේෂිත විශේෂිත ඊතල වගේ හොයාගෙන ඇවිල්ලා පොකොටයි. යමතින් පිළිබඳ විතර්ක, භෝග පිළිබඳ විතර්ක භවනා කරනකොට විශේෂ විශේෂිත ඊතල වගේ ඇවිල්ලා මම විදගෙන, සිවිය විදගෙන, හැම විදගෙන, මස් විදගෙන, ලේ විදගෙන, ඒ නහර විදගෙන, ඇට විදගෙන, ඇට මිදුළු හරහා යනවා. ඔය කොච්චර මේක අයින් කරන්න උත්සාහ කරත් ඒකක්වත් ඔය කිසිම දෙයක් කරන කරනවා. මුත්තට මතක තියාගෙන තමයි වැඩිම දුක ඉන්නේ මුත්තටම කිට්ටුවක් දැනෙන්නේ. ඈත ඉන්න නොදන්න කට්ටියෙන් කවදාකවත් අපිට දුක. දුක එන්නේ ඔය මේ හරහ තමයි. ප්‍රිය කෙනෙක් හරහ තමයි. මේක යනවා කාගෙන යනවා. කොච්චර කැපකිරීම කරලා භාවනා කරන්න ගිය ඒක ඇවිල්ලා තමයි. මේක අර ඥාතිගෙන් වස්තුවේ කාය විවේක වශයෙන් වෙන් වෙන එකත් හරිම අමාරුයි. දුරස්ත වෙන්නේ. ඒ චිත්ත විවේක වශයෙන් ඒගොල්ලෝ අමතක කරනවා කියන එකේ වස්තු අමතක කරනවා කියන එක සමාහිතනේ මහා නරුම අවමංගල්‍ය මුස්පීන්තු වැඩක් කියලා. උත්සාහ කරත් කරන්නත් බෑ. බරු ආවි. ඉතින් ඉදපු ඊතල වගේ ඔයාගෙන ගිහලා හිතට ඉතින් ඒක ආරණ්‍යගත රුක්ක මූලගත ශුන්‍යගත වුණ පමණින් අපිට ওই කියන අය පිළිබඳ වැටීමක් හෝ උපදේශ කැපීමක් හෝ සීලයක් වෙන්නේ නැහැ. එතකොට මේ ලැබෙන අත්දැකීම කිසි කෙනෙක් කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊගේ ඉඳගෙන මේ ආති පිළිස වස්තු පිළිසත් එක්ක ගත කරන ජීවිතේ බුදුහාම කරන ගේ හැසිත සැප දුක් කියලා. ඒක කියන්නේ ගෘහාශ්‍රිත. ඒ නැත්නම් මේ මේ පෞල් කනකොට ඇති වෙන සැප දුක්. ඊගේ අතහැරියට පස්සේ ඒහා සමාන සැප දුක් දෙකක් තියෙනවා. ඒකට කියනවා නිස්සරණසිත සැප දුක් කියලා. ඊගේ අතහැරියට පස්සේ අරහා සමාන දෙකක්. ඊයත් ඒක අන්තිම අම්බෝ. පැවිදි වුණාට පස්සේ නම් නිවන නිකන් ගේට්ටුව ගාවා වගේ. පැවිදි වුණාට පස්සේ නම් ඔක්කොම හරි. විවේකෙත් හම්බ වෙනවා, සියලුම හම්බ වෙනවා. බලන්න පැවිදිච්ච කී දෙනෙක් සිගුරු වරනවද කියලා. බඳින්න ඉස්සලා කට්ටේ දෙන අම්මෝ බැන්දර පස්සේ නම් ඉතින් ඔක්කොම හරි. මේ බඳිනට වැඩිය දික් කරා ගන්නවා. ඒ කායික වශයෙන් ওই විවේකේ ලැබුණට නෑ දැයින්ගේ. කායික වශයෙන් විවේකේ ලැබුණට ওই වස්තුවේ හිත සෑහෙන මට්ටමට යනකම් කවදාකවත් ඒ හිත චිත්ත විවේක මට්ටමට ආයවිවේක ලැබුණට චිත්ත විවේක ලැබෙන එක දැනගන්න එහෙම දෙයක් මේ හිතේ තියෙනවා යණ යන තැන මේ යකත් අරගෙන තමයි යන්නේ කියලා දැනගන්න ටික කාලයකට අබිනිෂ්ක්‍මණය කරන්න. අබිනිෂ්ක්‍මණය හම්බෙන පළවෙනිම අත්දැකීම තමයි අපි වෙන් කරන්න හැදුවට එව්වා පිළිකාවා. එව්වා විෂ ඉදපු ඊතලවා. වරු බැඳා වාගේ යණ යන තැන අපි පිටිපස්සෙන් ඉන්නේ. ඉතින් ඒක හොඳනේ මම දොස්සහය කරනවා අයියෝ මෙච්චර කෙරුවත් මට හිත ඉස්කලා කරන්න බෑ කියලා. අඩු ගන්න එතකොටවත් තේරෙනවා. මේවෙන් වෙන් වෙන්න හැදුවට මේ එකක්වත් අපි අතාරින්න කැමති නෑ. අපි කොහොම හරි ආයශරයක් අර වගේම හිතෙන් හරි කමන්නේ බාහිරට අද. ඉතින් සාරාංශගත වෙලා රොක්ක මුලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා ඒ යෝගාවදයට එතන නිකන් හිටියට මේ සුද්ධිය ලැබෙන්නේ. ඒ නිසා සරුවචන් වහන්සේ සඳහන් කළා කියනවා ඒ විදිහට අරණ්‍යගත රූප මූලගත ශූන්‍යාකාර ධර්මයකට ගිහිල්ලා වැඩි මහා ලොකු බරපතල වැඩ ගන්න එපා මං හොඳට පටලව වාඩි වෙලා ඊයේ මේ වෙලාව වගේ කතා කරා වගේ අපිට හිතගෙන ඉන්න පුළුවන් අපිට බුදියන් ඉන්න පුළුවන් අපිට ඇවිදිමින් ඉන්න පුළුවන් ඉඳගෙන ඉන්න පුළුවන් මේකෙදි මේ දුක්ඛ සත්‍ය නැත්නම් රූප ධර්මයාගේ තියෙන දුක්ඛ සත්‍ය. අපි පස්සේ කතා කරමු වේදනා සංඥා සංකාර පිළිබඳ. රූප ධර්මයාගේ තියෙන දුක්ඛ සත්‍ය ආවය කරන බුදුහාමුදුරුවෝ කියන හොඳම වෙලේ තමයි වාඩි වෙලා ඉන්නේ. ඉඳගෙන ඉන්නේ ඉරියව්ව. අන්නේ ඉඳගෙන ඉරියව්වකට වාඩි වෙලා බුදුජානනාදී කියලා කියනවා. ඉලා හිටන අපේ මේ ඉඳගෙන ඉන්න කයේ හිත පවත්න්න පුළුවන්ද කියලා කියනවා. ඇතුළත හිත ඇතුළතට හිත දාන්න පුළුවන්. එතකොට අපි මහා වූවා කුඩා වූවා නෑ පිටසක් අතහැරලා කුඩා වූවා මහත් වූවා භෝග පිටසක් අතහැරලා සද්ධාාවක් ඇති කරන සීලයක පිළිහිදලා මේ කයත් එක්ක හිත තියන්න මම දැන් මෙතන කියලා. එනි ඉස්ලාම තාඩිත ඇතුළට නමන්න හදලා. මේක උපමාවක් වශයෙන් පෙන්වන්නේ කැලේ කුළු වෙච්ච කුළුමී හරකේ කැලේ නිදියට ගත්තා. උද්දුමාකාර කුළු ගති පේන්න පටන් අර ගන්නවා එක චිත්තක්ෂණයක් කැමති නැහැ Taman එක ඉඳ හිත. යාට අර රූප බල බල හිටපු නිසා රූප බලන්න ආසයි. ශබ්ද নানা ආකාර ආයත නිසා විද සද්ධාන්ත ආසයි. ගන්ධ බලන්න ආසයි, රස බලන්න ආසයි, ඉරියව් මාරු කරන්න ආසයි, ශබ්ද ආසන ඥාන වහන කොට මේක අවශ්‍යයි. අපිට හිතේ හිතවිලි හිතන්න ගන්න නිසා දුනාසේ කොට අල්පෝල් විදියක් කියන්න හදනවා වගේ චිත්තක්ෂණයක්වත් හිත හරියට ඉන්න බෑ. ඒක නිසා කියන පුළුවන් තරම් පහසුකම් දීලා සම සමමිතිකව සමබරව ධෛර්යයට කයි තියාගෙන දුගානේ මම මෙතන ඉඳගෙන ඉන්නවා මම දැන් මෙතන ඉන්නවා කියන එක හිත කියලා මේක ලොකු ජයග්‍රහණයක් මේ බාහිරේ කවරම් කියලා පිට නන්නතර විකීති අන්ත ඒ කයට ගත්තා කියන ඇතුළට හැරෙන්න එලිපත්තට නංගුවා ගත්තා එලිපත් කියන බලලා වගේ මේක එළියට පැනින්නේ පුරුදුලා තියෙන ඇතුළට යන පටන් අරගත්තා කියොත් යෝගාවචරයකට පුදුමාකාර සතුටක් වෙන්න පුළුවන් තැන තමයි ඕන වෙලාවක මේ කය මේ රූපේ මම කියාගන්න බාර ගන්න මේ දෙයට හිත ගන්න පුළුවන් නම් ලොකු ප්‍රශ්න රාශියක් විසදෙනවා. ධර්ම යෝගාවචරය මේක මතක තියාගෙන ඉන්න ඕනේ. මේක තමයි මංගල අවතරණය. මෙතනින් තමයි වැඩි පටන් ගන්න. ඊට පස්සේ මේ කයෙහි හිතලා කරන චේතනාවෙන් කරන කිසිම දෙයක් නොකර වෙන දෙයකට වෙන්නදලා බලන්නේ කියනවා. ඇහෙන් රූප බලන්න යන්න එපා. හැබැයි ඇති කවදාවත් රූප පෙනුනට තමයි. කනෙන් ශබ්ද අහන්න යන්න එපා. මොනදී ඇහුණත් බාධාවක් ගන්නත් එපා. මම විතර කරන දෙන්නේ අහනවා, ඇහෙනවා කියන දෙක අතර වෙනස. බලනවා, පේනවා කියන දෙක අතර වෙනස. නාසයෙන් ගඳ බලන්න යන්න එපා. නමුත් නාසයට ගඳ දැනුණට කලබල වෙන්න එපා. දිවෙන් රසම සවුළු හොයන්න එපා. දිවට රස දැනුණට කලබල වෙන්න එපා. කයෙන් සුඛභෝගීත්වය ඉල්ලන්නත් එපා. නමුත් කායට වේදනාව දැනන සැප දැනුණත් ගණන් ගන්නත් එපා. මෙන්න මේ විදිහට ඉස්ලාම වතාවට කායට කියනවා. එකක් කියනවා පිටට ගියේ හිත ඇතුළට ගන්න. එක. ඒක තමයි වැදගත්. ඊට පස්සේ කියනවා චේතනාපූර්වක අදිෂ්ඨාන වලින් හිතලා මුළුම දෙයක්වත් නොකර නැටි පිළිමයක් තිබ්බා වගේ. ඒම්ම කයට ඉnderලා ඒක පිටේ ඉඳලා මිනිස්සු බලා ඉන්න වගේ කය දිහා බලාන ඉන්නේ. එතකොට අපි අර නාම ධර්ම පැත්ත. චේතනා පැත්ත. අදිෂ්ඨාන පැත්ත. අභිනිවේෂණ පැත්ත. පොඩ්ඩක් අයින් කරලා මේක දිහා බලාන හිටපුවාම ඔන්න මෙයාගේ ඉබේ සිදුවෙන වැඩ පිළිවෙල දකින්න පටන් ගන්නවා. ඉස්ලාම වතාවට තමන්ගේ මමයා කිව්වට මගේ කිව්වට මගේ ආත්මේ කිව්වට ආත්ම සංචේතනාවකින් චේතනාවකින් අදිස්ථානයකින් සංස්කාරකින් නැතුව ඉබේ සිදුවෙන වැඩ දිහා බලනකොට අපි කියනවා අචේතනිකයි කියලා කියනවා අසංස්කාරිකයි කියලා කියනවා අවිඥානිකයි කියලා කියනවා සමහරු මේ අචේතනිකව අවිඥානික අසංස්කාරික සිදුවෙන දේවල් වලට යටිහිත කියලා කියන්න පෙළඹෙනවා. ඉතින් තමයි අදිස්ථාන කරන්නේ. ඉතින් තමයි මේ චේතනා පාල කරන්නේ. ඉතින් චේතනා පාල කරන කරුණේව තමයි අපි මේ හිතලා කරන දේවල් බලනවා, අහනවා, ගඳ බලනවා, රස බලනවා, පහස ලබනවා. කටයුතු කරනවා. අපි අදිස්ථාන කරගන්නවා බුදුන් අදහන, බුදුන් කියපු නිසා, බුදුහාමුදුරන්ගේ මේ ලෝකෝත්තර ධර්මඥතා ඥාණය අදහගෙන මේ සේරම නැතර කරලා වෙන දේ වෙන්න ඇරලා බලන්න. මේක විශාල අභියෝගයක්. ඕන ශිල්පයක් ගන්න කෙනෙක්. දුවන්න පුළුවන්, පනින්න පුළුවන්, නටන්න පුළුවන් ඕන කෙනෙකුට බලන්න කියන්නේ. මොනවාක්වත් නොකර නිකන් බලහින්ද කියන්නේ. ඒ ඔක්කොම රටේ කියන නිවන් නම් රෙද්ද පල්ලෙන් බහිනවා එදා. පුළුවන් නම් ඒක දැනලා නිකන් ඉන්න. කද්දාපත්. එක චිත්තක්ෂණයක් පුළුවන් නම් අදිස්ථාන කරනවා දෙක තුනක් හතර පහ. චේතනා පහල කරන්නේ නැතුව සිදුවෙන සියල්ලම දිහා බොහෝම ප්‍රේමයෙන් බොහෝම සාදරව බොහෝම ගෞරවයෙන් බලන්න හිටියොත් මේක මේ වැඩ පිළිවෙල මගේ න්‍යාය පත්‍රයට යන්නේ එකක්ද අසවලාග න්‍යායපත්‍ර කියලා කියා ගන්න බැරි වැඩ පිළිවෙලක් පේන්න පටන් ගන්නවා. ඒක බාධා කරන්නේ කල්පනාවල් තමයි, චේතනාවල් තමයි, අදිෂ්ඨාන තමයි. ඒ නිසා මොනවත් නැතුව ඒ අnder නිකන් උදාහරණයක් වශයෙන් කියනවා ගඟක් අයින් වාඩි වෙලා ගඟ ගලන හැටි දිහා බලාගෙන ඉන්න. ඒක මං ඉන්නේ කොට බිමි. වීලිච්ච තැනක. බලාගෙන මම දිහා බලන්න. ගඟට ඇඟිල්ල දැම්මොත් ගඟ කැළඹෙන ඇඟිල්ල දෙන්න. කකුල දැම්මොත් ගඟ ගැලපෙනවා ඒ ප්‍රමාණයට ගඟ කකුල දෙනවා. ඊට බලන්නේ ආනේ විදිහට බලන්නේ ඉන්නකොට චේතනිකව සිදුවෙන බුදු ජානන් වහන්සේ බොහෝ කල් පරිශ්‍රණය හොයාගත්තේ තමයි ඒ ප්‍රාණි තමයි ඊගාට ඉස්සරහට ඒකට ආනාපානයි කියලා කියනවා. එතකොට ඒ බුද්ධිලට සතෝ අස්ස සති සතෝ පස්ස සති කියලා සතිපට්ඨාන ඔන්න ආරම්භයක් වෙනවා සීයෙන් යුක්තවමතර සිද්ධ වෙන හුස්මක් එළියට යනවා ආය ඇතුළට එනවා ආය එළියට යනවා ආය ඇතුළට යනවා මේ දෙයට හිත යොදන්න ඕනේ නැහැ. ඔකන අනිච්ඡානුක පේශීන්ගෙන් සිදුවෙන ක්‍රියාව. ඉච්ඡානුක කියලා කියන්නේ හිතලා කරන දේ ආනපන දින මේ දෙක. බුදුරජාණන්සේ ඉදිරිපත් කරන මේ ආනපන දින විශිෂ්ටත්වය තමයි ඒක සමත විදර්ශනා දෙකටම ගැලපෙනවා. ඕනනම් හිතලා කරන්නත් පුළුවන්. හිතලා කෙරුවේ නැහැ කියලා උස්ම නතර වෙන්නේ පණ දින එකේ නිින්ද ගියත් උස්ම ගන්න. ඉතින් මේකෙන්දී යෝගාවචරය වග බලා ගන්න ඕනේ සුභාසිද්ධව. සුභාර්ථ සිද්ධින උස්ම දිහා බලන්න. ආනේ බලනකොට ඒ යෝගාවචරයට මේක රේෂණක ස්වරූපේ සුද්ධ පරිේශණක ස්වරූපෙන් කිසිම ඇඟිලි ගැහිමක් නොකර මේ උස්ම දිහා බලන ඉන්න පුළුවන් නම් අපිට පේන්න පටන් අර ගන්නවා ඉස්ලාම් වතාවට මේ වායෝ පොට්ටබ්බ ධාතු නිකන් වායෝ ධාතුවේ කියන පිරිමදින ගතිය. අයෝග ධාතුවේ තියෙන ප්‍රවාහගෙන යන ගතිය. පගන යන ගතිය. ස්පර්ශය තේරෙන්න පටන් ගන්නවා. එතකොට වායෝ ධාතුව කියලා කියන්නේ මේ සබහා සිද්ධි බාහිර කියන වාක්‍යය. ඊගයිල පිරිමැදෙන්නේ කාය ප්‍රසාරය. මේ කයේ වැඩිච්චාම දැනෙන දැනෙන ගතියක් තියෙනවා කයේ. අර තියෙන කයක තියෙනවා දැනෙන ගතියක් දත්වල නැහැ, නියබතුල නැහැ, කෙස්වල. අනික හැමතැනම තියෙනවා දැනෙන ගතිය. ඉතින් මේ වායව ධාතුව ඇවිල්ලා ඒ දේ හැප්පෙනකොට ගාන්ඨාරයකට අතකින් ගැහුවා වගේ ඒ දෙක එකතු වෙනකොට පෑ නගින සද්ද වගේ තමයි දැනෙනවා. මේක සීතලයි, මේක උණුසුමයි, මේක ගොරෝසුයි, මේක සියුම් පිළිලක්, මේක ලොකු ධාරාවක් ආදි වශයෙන් තමයි දැනීම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේක ద్వාර ආයතන තදුවන්න කියලා අපේ පොත්පත්වල උගන්වනවා. ඒ ඒ ద్వාරවලට ඒ ඒ දේවල් ඇල්ල බදිනකොට ඒ ඒ අද්දකින් මේනුත් කියන්න වෙනවා ඇහැට රූපයක් වදිනකොට පෙනීම පහළ වෙනවා. කනට ශබ්දයක් වදිනකොට ඇහිීම පහළ වෙනවා. නාසයට ගඳක් වදිනකොට දැනීම පහළ වෙනවා. ගඳ සුවඳ. දිවට රසක් දකිනකොට ඒ රසනහර වලට රස දැනීම පහළ වෙනවා. ඒ වගේම දැන් කයට මොනවාරි වදිනකොට පණ තියෙන කයක් නම් ඒ දැනීම පහළ. මෙතෙදී බුදුජාණන් වහන්සේ සත්‍යාකරේ අනුකම්පාවෙන් මතක් කරලා තියෙනවා දුකෝණු මනසට. ජීුණති මනසට ඇහැට රූප වදිනකොට දැනෙන දැනීම අල්ලන්න බැරි තරම් සියුම්. තරම් ශීඝ්‍රයෙන් එහා වැඩ කරනවා. වෙන විදිහකට දවසක් ඇතුළේ වැඩියෙන්ම කෙලෙස් උපදින්නේ ඇයි? ඒක ඇහැ නැති වුණොත් ඒ ජීවිතෙන් ගන්න දෙයක් නෑ. ඒ සම්තාම වටන දෙයට අපි කියන්නේ ඇහැ වගේ කියලා. නමුත් ඇහෙන් තමයි මුළු ජීවිතේ ඊගාව සංසාර ගෙනියන දුක් කරදර කෙලෙස් වැඩිම. ඉන්සාරි කැමැති අපේ රූප ප්‍රමාණය. ඊට පස්සේ තමයි ഘോഷ ප්‍රමාණය ශබ්ද ඇහැ නැති වෙනකොට ඇහෙන් ඉදපාඩ ලැබෙච්ච ගමන් කන අංකලු නාදවලට ආශා කිරීම මාර්ගයේ කෙලෙස් වදිනවා. මේ දෙන්නම නැති වෙලා තමයි නාසයෙන් වැඩ යන්නේ ඊගාට දිවෙන් අන්තිමටම තමයි අඩුවෙන්ම ලඬ ලේසිම ගොරෝසුම තර තමයි කාය. ඒ නිසා බුදුජානනාංශයේ එතනට වායෝ ධාතු වැඩ කරන්න ඇරලා ස්වභාව සිද්ධව ඒක දිහාම බලන්න ඉන්න කියලා කියනවා මේ ආස්වාස මේ ප්‍රාස්වාස මේ ආස්වාස මේ ප්‍රාස්වාස. එතකොට ඒ ආශාද හුලන් රැල්ල ඇවිල්ලා නාසිකාග්‍රේ හරි උඩුතොලේ හරි නැත්නම් උදරේ හරි වදිනකොට ඒ දෙකක් එකතු වීම නිසා ඇතිවෙන ඒ උපදින දෙයට කියනවා දැනීම කියලා. විඳීම කියලා. අත්දැකීම කියලා කියනවා. නිසා යෝගාවචරයට කියන්න පුළුවන් නම් භාවනා කරනවා මා ආශ්වාස කරනවා මට නාසිකාග්‍රේ මට උෂ්ම රැල්ල වැදුණා මට ඒක සීතලට වැටුණා. ප්‍රශ්වාස කරනකොට නාසිකාග්‍රේම එතනම හෝ වෙන තැනක හෝ උඩුතලයේ හෝ මට වාදින වැටුණා ප්‍රශ්නයක වැටුණායි කියලා. ඉතින් එයා සෑහෙන දුරට දැන් ඔන්න ඒ ద్వාරය කියන දන්නවා නාසිකාග්‍රේ බව. වාතධාරය ඇතිවෙච්චාම පිච්චාම ඇති වෙන දැනීම කියනට දානවා. ඊට පස්සේ කියනවා මෙන්න මේ දැකීම දැනීම බලාගෙන පුළුවන් තරම් ඉඳ ඉඳ ඉඳ ඉඳ හිත ඇතුළට නැමෙන. නමුත් හරිය ටික වෙලාවක් ඉන්නකොට එපා වෙන්න පටන් ගන්නවා කම්මැලි වෙනවා නීරස වෙනවා මොකද අපිට බාහිරේ රත්ති අලු ගහපු හිත නන්නතර වෙච්ච හිත සවරන් කෙලපු හිත ඇතුළත එක දෙයක්ම දැක්කන ඉන්නකොට සත්පුරුෂයාට සතුටක් ඇති වුණාට සත්පුරුෂයාට කනභෝගියාට පඬිතයට ඒක පෙන්නේ නීරසකම ඒ නිසා තද ශ්‍රද්ධාවක් තද සීලයක් ඊ අත්දැකීමක් උනේ කොහොම හරි කරන මම අදට වැඩි හේට ඊගා පරියන්කේදී මේ කරගෙන කරගෙන ඉන්න ඕනේ කියලා යන්තාක් දුරට යෝගාවචරය මේ රූප කොටසක් කොටු කරලා ඒකම දිහා බලාගෙන ඉන්න තමයි මේ අනුබෝධ අනනුබෝධහ කියන වචනේ සම්බන්ධ කරගෙන අටුවචාන් වහන්සේලා මේ අනුබෝධය ඇති වෙනවයි කියලා කියන්නේ එකම රූප ධර්ම දිහා බලාගෙන ඉඳලා අසත්පසත් වශයෙන් හරි පිළිගන්නවාදී ඒක හොඳට කැඳේ ගල බීරුවගේ කියන්න පුළුවන් නම් මේ අනුබෝධයට තව වචනයක් පාවිච්චි කරනවා ඥාත පරිඥාව. ඥාත පරිඥාව කියලා කියන්නේ පරිඥා කියලා කියන්නේ සුවිශේෂී දැනීම. කවුරුත් කියපෙක්කුත් නෙවෙයි, ඊයේ වෙච්ච එක්කුත් නෙවෙයි, හිතලා කියන එක්කුත්. මේ අත්පනාවිට දැන් වෙන දේ. මේ සතිය නිර්වචනය කරන්නේ කොහොමද? අප්‍රමාද නිර්වචනය කරන්නේ කොහොමද? ප්‍රමාදිකිනන සතියින මේ අස්පනා අපිට දැන් සිදුවෙන දේ ප්‍රඥා දුන්නත් නෙවෙයි හිතලා බැලුවත් නෙවෙයි පහුවෙච්ච දෙයක් හිතනවත් නෙවෙයි වෙන්න තියෙන දෙයක් හිතනවත් නෙවෙයි මේ සිදුවෙන දේ උඩට කැඳේ ගල බේරෝගේ පේ මේකට කියන අනුබෝධන ඒ නිසා දුක්ඛ සත්‍ය පිළිබඳ අනුබෝධ ඥාණය අපි මෙතනදී කරන්න හදන්නේ රූප ධර්මයාගේ වායෝ පොට්ටප්ප ධාතු කාය ප්‍රසාදේ හැපෙන වෙලාවේදී මෙතනයි හැපෙන්නේ මෙන්න හැපෙනකොට දැනෙනවා ආශාස කරනකොට මෙහිමයි ප්‍රසවාස කරනකොට මෙහිමයි කියලා මේක පුළුවන් තරම් මුළු ලෝකෙම මුළු සංසාරෙම තමයි ජීවිතේ කරපු ලොකුම පින්කම කරලා සතුටු හිතින් මේ කරගෙන කරගෙන කරගෙන ගියොත් උණුසුම සිසිලස විතරක් නෙවෙයි දිග කෙටි බව රැලි මාලාලගමින් යන ගතිය නූලක් ඇදලා වගේ යන ගතිය සමහරට ලී කැලක් වගේ සමහරලාට අටදාසියක් වගේ සමහරට එක එක තාලවලට මේ හුස්ම පේන කරන්නේ හැම එකකින්ම සාහිත කරලා දෙනවා අනුබෝධ ඥානෙ වැඩි වෙනවා. හිත ඇතුලේ. ඒක ගිහිල්ලා නැහැ. වෙන විදියකට කියනවා නම් දැන් මගේ හිත පිට ගියා. දැන් පිට ගිහිල්ලා නැහැ. දැන් තියෙන ආනපාන. දැන් ආශස්. දැන් ප්‍රසස්. දැන් මගේ හිත පිට ගියා සත්‍යකට. දැන් මගේ හිත ගියා වේදනාවකට. දැන් මගේ හිත පිට ගිහිල්ලා නැහැ කියලා හිත පිට ගියාට ඇති දෝෂයක් නෑ පිට ගිය බව දන්නවා. ඒකට වෛර කරන්න ඕන කමක් නැවත නැවතත් නැවත නැවතත් මේ ආශ්‍රව ප්‍රසවාසයේ දිගට යන්න යන්න වැඩෙන ඥානය තමයි මේ අනුබෝධ ඥානය කියලා කියන්නේ. ඒකේ තියෙන සුවිශේෂත්වය තමයි ඒක ප්‍රත්‍යක්ෂ. කවුරුත් කියලා කියන එකක් නෙවෙයි, හිතලා ගන්න එකකුත් නෙවෙයි. මේක හම්බුනායි කියලා අපිට ලාභ සත්කාරයක් මොනවාක්වත් හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ දකින්නේ මේ අත් දකින්නේ ඒක නෙවෙයි කියලා කියන්න පුළුවන් ජගතේ ලෝකේ. මොන අස්පනා පිට අපිට දෙයක් මේ කතා කරන්නේ. මේක තමයි ඉස්සල්ලාම යෝගාවචරයේ ඇත්ත ඇති හැටියෙන් දකින්නවා යථා භූත ඥාන දර්ශනේ යථාව දර්ශනය හිත හුරු කරන්නේ. අස්පනා අපිට තියෙන දේ කවුරුත් කිව්වට නෙවෙයි බයට නෙවෙයි ලාභ සත්කාරයක් හිතාගන්න නෙවෙයි දකින්න බෑ. තාම හැබැයි කියන්න බෑ යෝගාවචරය මේ සමත පැත්ත කරනවා විපස්සනා පැත්ත කරනවා කියලා උස්මේ හිත තියෙන තාකල් මේ ඥාත පරිඥාව වැඩෙන බව. අනුබෝධ ඥානය දියුණු වෙන බව. නැත්තම් දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමෙන් දැන් ඉල්ලමට බහින්දයි හදන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහට මේ ආශ්‍රස් ප්‍රසවාස වගේ දෙයකට හිත දැම්මට පස්සේ පිම්බී නැගීම වගේ දෙයකට දැම්මට පස්සේ එහි දකින්න මේ පුංචි දැනුමකට පුංචි අවබෝධයකට පසුකාලීන ආචාර්යන් වහන්සේලා පුදුමාකාර වටිනාකමක් මොකද මෙතනින් තමයි ගමන තීන්දුව. තමන් භාවනා කරන දේ මේකයි කියලා සපේලා කියන්න පුළුවන් කාටවත්. මම වාඩි වෙච්චා මගේ හිත මෙතනයි වැටේ. ඒ වැටෙන හුස්මද පිම්බීම හැකිලිමද ඒ වැටෙන දේ සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි කිලක් මේකමයි වැටෙන්නේ මේක මෙහෙම. ප්‍රසවාස වැටෙනකොට මේකයි මෙහෙමයි මේක වැටෙන්නේ මෙහෙමයි කියලා. මෙන්න මේ කැඳේ ගල බේරලා කියන වගේ දැනුම එනවනම් ඒ මම හිතනවා පොඩි දරුවෙක් නම් ඒ දරුවාට අද තියෙන sannivedanaya පිළිබඳ PhD එකක් ලැබුවට වැඩිය වටිනාකමක් තියෙනවා හරියටම වෙන දේ හරියටම කටට කියන්නේ. මොකද ඒ තරම්ම අපේ හිත අතිශෝක්තියට පුරුදු වෙලා තියෙනවා. අපි හැමදේම පුඹලා කතා කරනවා. තියෙන දේ කියන්න දන්නේ. තියෙන දේ වැඩි ලොක් කරලා කතා කරනවා. උච්ච කරලා කතා කරනවා. ඒ නිසා අපිට අපේ හිත සම්පප්පලාප කියන එක තොලේ කටේ ගෑවෙන අකුසල කර්මයක්. මෙතන සම්පප්පලාප නෑ. හරියටම වෙච්ච දේ කියන්නේ. මේක කෙරෙන්නේ භාවනා විදිහේ නෙවෙයි කමඨං සුද්ධ කරන. ඒක කෙරෙන්නේ ධර්ම සාකච්ඡාව. ඒ නිසා භාවනා කරලා ඒ දෙන උපදේශ අනුව කමඨං උපදේශ කමඨං සුද්ධ කිරීම සඳහා දෙන උපදේශ දැනගෙන හරියට ගිහිල්ලා තමන් ඇයක් භාවනා කරනකොට මෙන්න මෙහිම මේම වුණේ කියලා කියා ගන්න පුළුවන්. මේ සා විශාල භාවනා ජීවිතයේ 50ක් වැඩ ඉවරයි කියලා කියනවා. සමහර මේ දවස් 10ටවත් බෑ ඒක අවබෝධ කරගන්න. මොකද ඒ ඇත්ත හිතන්නේ මේ මේ දුක සත්‍ය නැති කරන්න දැන් නිවන් අවබෝධ කරගන්නද මට දිබ්බ චක්කු ඥානය ඕනේ මට දබ්බ දෝත ඥානය ඕනේ මට පරිචිත්ත විඥාන ඥානය කොහොමද ස්වාමීන් වහන්සේ මේ සෝවාන් වෙන්නේ කොහොමද පරිචිත්ත විඥාන ඥාන ලබන්නේ කොහොමද ආසෙන් යන්නේ කියලා කල්පනා කරනවා මිස මේ භාවනා කරනවායි කියලා කියන්නේ අස්පනා පිට එතන සිදුවෙන දේ දැකීමයි අනුබෝධ ඥාණයෙන් පටන් ගන්න කියන එක පිළිගන්නකොට උගදෙන කියන්නේ ඒක නිකන් තාම මොන්ටිසෝරි පක්කෝ ඉතින් මහා ලොකු අතුල්ලන්න යනවා. අතුල්ලන්න යනවා විතරක් නෙවෙයි තමයි මාවත් අරගෙන යන්න එන්න පටන් ගන්නවා. මම වාක බීජිදින මට ඉස්ලාම හම්බෙච්ච ගුරුවරු සෑම දෙනෙක්ම කිව්වේ මේ මොලේ පිස්සුවට ගන්න වැඩක් නෙමෙයි භාවනා කියන්නේ භාවනා කියන්නේ ඇති හැටි දකින එක කිසි මැජික් එකක් නෑ. කිසිම ගුඪ දෙයක් නෑ. කිසිම গুপ্ত දෙයක් නෑ භෞතික විද්‍යාව කියන්නේ. අපි හරියට භෞතික විද්‍යාවේදී යමක් අරගෙන ඒකේ වර්ණය, ඒකේ බාර, ඒකේ විශිෂ්ට ගුරුත්වය මෙහෙම මෙහෙමයි කියලා ඉදී විශේෂණය කරනවානේ. අපි ඒකෙදි පිටල කියන්නේ මේකයි, සිං කියන්නේ මේකයි. එක එක එක එක දෙයන්නේ ඒකට බාර අර එහෙම වෙන් කරනකොට පස්සේ පටලවිල්ලක් එන්නේ. ඕන තරම් ඒ දැනුම ගබඩා කරලා කියන්න නම් අරකෙ මේක පටලවිල්ල. ඒ වගේ තමයි භාවනා කරනකොට යෝගාචරයේ එක හුස්මක් හරියටම එනකොට ඒකට එලෙබසිටිසියෙන් යුක්තව බලලා අත්දකින්නදී අත්දකින්න චිත්තක්ෂණයේ කිසිම රාගයක් ද්වේෂයක් මොනයක් මොනවාක්වත් නැත්තේ උපආවෝධ ඥානයක් තියෙන ඒ වගේ දෙගුණයක් වටිනවා ඒක ඒ විදිහට කියන්නේ. ඉතින් මේ විදිහට දිගින් දිගට දිගින් දිගට ආස්වාද ප්‍රසාත්‍ය බල බල බල බල යනකොට ඒ යෝගාවචරයට හිතවදින තාලෙට කියනවනම් මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා දෙක වෙන් කිරීමේ හැකියාව આવොත් උදාහරණයක් වශයෙන් කියනවා ගලකට ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා කුළු ගිනි පාර ගහලා ගල දෙකට කරගත්තා. දෙපළු කරගත්තයි කියන එක. එතකොට ඒ ඒ ගහලා ගහලා දෙපළු වෙනකොටම බොල්ලඩක් වෙනවා. එතකොටම තේින කුළු ගිඩිය වැඩිනකොට මෙතෙක් කල එක ගණනක් තිබුණු කුළු ගිඩිය ගල දෙකට කියන්නේ. ඒක යෝගාචර ඉස්ලාම් භාවනා කියන දැන් මට ආස්වාස වෙනවා ප්‍රසවාස වෙනවා කියලා වෙන් කරගන්න පුළුවන්. ඒක ලොකු සතුටක් ඇති වෙනවා මම ඊගාව ආස්වාසෙත් බලනවා. ඊගා ප්‍රසවාසෙත් බලනවා මේක පරිච්ඡේද ඥානය කියලා මේකට කියන්නේ වෙන්කොට දැනගැනීමේ ඥාණයෙන් බලන්න. බලන බලන යනකොට මේ යෝගාචරය මේ විනෝදාංශනේ වෙන්කොට දැනගැනීමේ ඥාණය යනවනම් යන්න නොදැනුවත්වම ආස්වාස ප්‍රසවාස දෙක අතර වෙනස බලනින්න කිනාට ආස්වාසෙන් ආස්වාසයටත් වෙනසක් තියෙනවා. ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට වෙනසක් තියෙනවා. පටන් ගන්නකොට මට ආස්වාසය මෙහෙම වුණා. ඒක වේලාවක් යනකොට දීර්ඝෝති වුණ ආස්වාසය කෙටි වෙනවා. ගුරුසුරු දින ආස්වාසය සිව් වෙනවා. ඉති බුදු ජානසී කියනවා සතෝ වාස සති සතෝ පස්ස සති කියලා. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. ඊට පස්සේ රසං වාස රසං අස්ස සාමීති පජානාති. ඉසල ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කළ පුරුදු කරපු කෙනාට ආස්වාදයෙන් ආස්වාදයට ගමනක් තියෙනවා. ප්‍රසවාසයෙන් ප්‍රසාදයට රූපාන්තරණයක් තියෙනවා. මේක කියනවා විපරිණාමය කියලා. පරිණාමය කියන වචනේ තමයි ඔය සත්ත්ව පරිණාමය ගැන කතා කරන්නේ. මේකට බුද්ධාන්ත පාඩේ කරන විපරිණාමය කියලා. ඉස්සෙල්ලම ආස්වාද ප්‍රසාදයට වෙන අල්ලපු කෙනාට ආස්වාදයෙන් ආස්වාදයෙන් විනාඩි 5 10 යනකොට මොකද වෙන්නේ? ප්‍රසවාසයෙන් ප්‍රසාදයෙන් විනාඩි 5 10 යනකොට මොනවද වෙන්නේ කියලා හොඳට බලන්න හිටියොත් ඇතුළට යන ගමන විනිවිදිනවා කියන වචනේ පාවිච්චි කරනවා. රමුණම ආශස්වසාසේම පිටලෙල්ල බලබල හිටපු එක ඉති අර සතියේ ඒ ඒ සමාධියේ අරමුණ ඇතුළට කාගෙන කාගෙන යන්න වගේ සද්දයක් ආවත් හිත පිට යන්නේ. වේදනාවක් ආවත් හිත පිට යන්නේ. පිටිලක් ආවත් හිත පිට යන්නේ. ආනපාන දිගේ නිකන් නූලක් දිගේ අත ඇදගෙන යනවා වගේ යන්න පුළුවන් හැකියාවක් එනවා. ඒ විලේ ශබ්ද නැතුවම නෙවෙයි ආනපනේ ළඟ තියෙන ඈතින් ශබ්ද ඇහෙනවා හැබැයි හොඳට දන්නවා මේ ශබ්ද වලින් තමයි ආමන්ත්‍රණයක් නැහැ. මම නෙවෙයි කතා කරන්න කියලා දන්නවා. ඒ වගේම පැත්තක වේදනා දැයි. කය වේදනා කියන්නේ ඒක දරන්න පුළුවන්. මානසික නැහැ. ඒ හිතිවිලි වගේ කුද්දුවල. මේ හිතිවිලි එකකවත් ආර පද්ධතියක් නැහැ. ඕනිකන් වල මඩ වගුරක පහළ වෙන දීපු බුළු වගේ. මේ බුබුළු දපදම තියෙනවා. මේ ඔක්කොම දෙල්ලක් තියෙන මේ ශබ්දක් තියෙන වේදනක් තියෙන හිතුලිත් තියෙන පැත්තකට වෙලා නැට ආසන්නයේ මේ ආශාස ප්‍රසවාස දෙක දිගට පවතිනවා එnde ende ende ende මේ ආශාස ප්‍රසවාස සිව් වුණා කොහොමද බලන්නේ මොකද වෙන සිව් වෙන්න පුළුවන් උනත් මේ බාහිරයේ තියෙන ශබ්ද අදහන් නැතුව හිත කරදර ගන්න නැතුව මේ ශූන්‍ය නාශක ප්‍රසාර දිගේ යන්න පුරුදු කෙරුවොත් යෝගාවචරය හරියට තනියේ දණ්ඩක යන මිනිහෙක් වගේ කඹයක් දිගේ ඇවිදින මනුස්සෙක් වගේ ඌරේදී හයිය තියුණට එන්න එන්න හෙල්ලෙන්න පටන් ගන්නවනේ ඒ දණ්ඩ බෑද අනිත් කඹේ අනිත් වගේ සමබර භාවයක් පුරුදු කරනවා ඉතිවිලි ශබ්ද වේදනා මැද ආනාපානෙ පැවැත්ම ඕන කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් කවදාකවත් මේ ලෝකයේ තියෙන විෂයන් ඉගෙන ගැනීමෙන් අල්ලන්න බැරි අභ්‍යාසයක් තියෙනවා. අනික් විෂයන් ඉගෙන ගන්නකොට බාහිර සාධක අයින් කරලා ගෙනියනවා. මේක නෑ. බාහිර සාධක කොච්චර තිබුණත් දක්ෂ යෝගාවචරය හරියට ඒ බාධක පස්සේ නැද බුදුජානනාංශිකේ උපමාවක් කරන් කියනවා රටේ ඉන්න උත්තරම නගර සෝබිනිය ඇවිල්ලා විශාල වේදිකාවක හොඳ සංගීතයක් හිතෝ නටනවා. ඒකට සල්ලාලේ විශාල පිරිසක් ඇවිල්ලා බීලා එයාගේ සින්දුවත් එක්ක මේ වේදිකාව විතර මේ උද්දාමයටපත් වෙලා ඉන්නේ. අර ඉන්න අතරමැද සරු රජිරෝ කියනවා රටවැසියෙකුට වැඩි කරපු එකටම මේ මැදින් යන්න ඕනේ තෙල් කලයක් ඔළුවේ තියාගෙන කඳු තෙල් කලයි පෙට්ට බොරවලා දින කඳුලක් හරි හැලුනොත් බීජකසාරයි. එමිසෙ කොම නඩත් උඹට පුළුවන් ද තෙල් කලේ ගෙනියන්න ගෙනිච්චොත් ජීවිත දාන දෙන්න නැත්තම් මට. ඉතින් ඒ මනුස්සයා කොහොමද අර කොච්චර ලස්සන නගර සෝබිනියක් වුණත් කොච්චර වන සංගීතයක් තුන කොච්චර මේසු රසස්වාද දෙනටවත් ඒ මනුස්සන කවුරු හරි ඇවිල්ලා හරි මගේ එන්නේ හැපුණොත් සෙල් කඳුරක් හැරුණොත් මගේ ජීවිතය ඉවරයි. ඒ මනුස්සයා කොච්චර පරිශ්‍රමයෙන්ද එතකොට මේ නැච්ච ගීත වාද්‍ය බලන්න තු යන්නේ ආන්නේ වගේ යන්න පටන් අරගත්තොත් මේක ජීවිතේ ගැඹුරුම ශික්ෂාව පාඩපත් වෙනවා. ඉතින් මෙදී නිවන් කොක්ලාට මතක් කරන විහිළුවක් තියෙනවා. ඒ මිනිස්සු ගිහිල්ලා හිටියලු මේ අයියා අයියා ගිහිල්ලා බත් දෙනකන් ඉන්නවලු තාවුලු මොන විදියෙන්වත් ඉන්න බෑ. ඒගොල්ලෝ තමයි පැය භාගෙන් බත් කියනවා. ඉතින් මිනිසා ඒක පුලක් කරා. ඉතින් අනේ පැය භාගෙ කියන බත් කරනවා. ඊට පස්සේ කකර වේලිලාලු ඒ ගියලු කඩේකට තේරෙනවා. ඊට පස්සේ බඩගිනි ඊට පස්සේ නළු බඩේකුත් ගන්නවා. ඉතින් මේ මිනිසාට බුලත් විතර හක්ක පැත්තකට තියාගෙන වැඩේ කැල්ලක් කාලා ඒක මීහත් කියන්නේ මැදින් ප්ලේන් ටික ගැවුවා. ඒක ඉල්ල ප්ලේන් ටික ටිකක් බොන ගමන් ආයෙ වැඩේ කැල්ලක් කනවලු. ඒක ඉල්ල ඉවරලා බුලත් එක කකා එළියට ගියා. ආනබනේ ගහන්න ඕනේ මේ පැත්තේ මේ පැත්තේ බුලත් ටික තියෙනවා මේ පැත්තේ වැඩේක තියෙනවා මැදින් ප්ලේන් ටික ගන්නවා වගේ ආනබනේ ගෙනියන්න පුළුවන්. එච්චරයි කියන්නේ. මේක තමයි දක්ෂකම වෙන්න ඕන. අපිට සද්ද තියනවා කියලා කෑ ගහන එක නෙවෙයි දක්ෂ. ඉතිවිලි එනවා කියලා කරදර වෙන එක නෙවෙයි දක්ෂක. වේදනාව කියනෝ නෙවෙයි. මේ සද්ද වේදනා ඉතිවිලි යම් ප්‍රමාණයක් තියෙදී හරියට ගත්ත එල්ලේ අනම්මන දිගට ඇදගෙන යන්න පුළුවන්කම යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට දවස් දෙක තුන යනකොට තමයි මේ රූප ධර්ම පිළිබඳ අනුගෝධ ඥානය. එතකොට මම මඩන් සුද්ධ කරන උගක්රට මතක් කරන්නේ. කෙනෙක් කියනවා නම් මම භාවනා කරන හොඳ දිටි ඒක උරොන්න පොල් ගාන සද්දය ආවා. මේ පොල් ගාන සද්දය ආවට පස්සේ ඔන්න ආනපන කැඩෙනවා. ඉතින් මට බෑ කරා. ඉතින් මම ඒකට කියන්නේ පොල් ගාන නැති වෙලාවේ ආනපානෙ කොහොමද පොල් ගාන සද්දෙත් එක්ක යනකොට ආනපානෙ මොකද්ද කියලා දෙක වෙන් කරලා බලන්න. පොල් ගාන සද්ද නැතුව මොනවාක් කරදර නැතුව යනකොට ආනපානෙ කොහොමද? අද්ද බාධාවක්. සද්ද බාධා තියදී ආනපානෙ කොහොමද? සමහරලාට ආනපානි ළඟ තියෙන උන්න පොල් ගන්න සද්දය ඇති කියනවා. සමහරලාට ආනපානි පිහගෙන ගිහලා පොල් ගන්න සද්ද විතරයි ඇහෙන්නේ ආනපානි පලාතකවත් නැහැ. ඒකකට පොල් ගන්න අම්මත් එක්ක තරයි. ඊරමණි එකක් තරයි. ඒ ඉලෙක්ට්‍රික් ඊරමණි නැතුව අකින් පොල් ගාවන හොඳයි නේ කියලා හිතනවා. නමුත් මේක කලබල වෙන්නේ නැතුව බැලුවොත් පේන පොල් ගන්න සද්ද ලොකුට දැනුණාට ඈත කොන ආනපානි තියෙන බව දැනගන්න පුළුවන් හැකියාවකුත් ඇත. ඒකට පොල් ගානකට වෛර කරලා බෑ. මේ පොල් ගාන දිගටම ගාන මම බලනවා මේ පොල් ගාන සද්දය ASCII එදින නෑ මොස්ව තියෙන්නේ තියෙනවා බලන්න ඉන්නකොට කොයි වෙලාවක හෝ තමයි දැක ගන්න පුළුවන් වුණොත් මේ ශබ්ද දෙකේ තීව්‍රතාවය වෙනස් වුණාට එකක් එකක් පරයාගෙන කටයුතු කරාට පොල් ගාන සද්ද ළඟ තිබුණට ඈත කොනක හෝ ආනාපාන කියන බවට ලකුණක් තියෙනවා කොයි වෙලාවක හරි මේ පොල් ගාන සද්දේ විනිවිදගෙන හරහා ආනපන දැකපු දවසේ මේ මනසේ හරි හැටියට අනුබෝධ ඥානෙ දන්නාට පොල් ගාපු අම්මට ස්තුති කරනවා. එයා නොහිටියා නම් මම දන්නේ රද්ද නැති තැනක ආනපන කරන විතරයි දැන් රද්ද කරන තැනක් ගන්න. ඒක වේදනක් එන්නේ. වේදන එනකොටත් අපි බර බහ කියලා නැගිටින වෙනුවට වේදන ඇවිල්ලා ටිකක් කරදර කරනවා. ඊට පෙළනවා. උලක දාලා පොළනවා. මොකද ටිකක් වෙලා ඒක යන්න ඇරලා ඒක තියේදී ඉවර පොර කන එක දැඩි වෙනවා, දඬු වෙනවා, මෙනෙහි කරනවා. කොයි දෙල්ලම කරුවත් ඔය වේදනාව අපි හිතන තරම් යන්නේ නැහැ. යාග්‍රීව තික්කති කරා පරිතරජයන්ගේ ගොරගොරෝ ඉන්න උඹ කොච්චර භාවනා කරලා දෙන්නම් මම උඹට කියලා. ඒක කරන්නේ අනේ උඹ එහෙම හිටපන් ඔය දෙල්ලන් අතේ ආනාපාන දිනන කියලා පොඩ්ඩක් බලන්න. මනපන්නේ මුළු ගැමිලා ලැජ්ජ වෙලා කොන් වෙලා ඔහේ පැත්තකටලා ඉන්නේ. මේකන වෙලා විභූෂණ පානතෝ කනතෝ වර්ණතෝ වර්ණ කියාගෙන කරදර කරනවා. මේ දෙක ඇති ධ්‍යාන බණ බලන්න පුරුදු වුණොත් දවසින් දවස දවසින් දවස යෝගාචර තේරෙයි. මේ ආනාපානයේ දක්ෂිමි වේදනා දිහා බලන්න වේදනා පිළිබඳ ද්වේෂ නොකර බලන්න. වේදනාවත් තිබිච්චාවයි මම ආනාපානේ බලනවා. අන්නේ විදිහට බලනකොට අතට වැඩිය හෙට ඊට වැඩි වේදනාවක් තියදී තානාපණිය අල්ලන්න පුළුවන්. ඊටත් වැඩි වේදනාවක් තියදී තානාපණිය අල්ලන්න පුළුවන්. ඕන කරගෙන යනකොට තමයි දැනුවත්වම තමයි වේදනා දැරීමේ ශක්තිය. වේදනා පිළිබඳ ප්‍රතිශක්තිය වෙන්න පටන් එතකොට යෝගාවචරයට ඒක ජීවිතයට ආදර්ශයක් කරනවා සාමාන්‍ය විස බීජයකට දෙදෙවෙනි යෝගාවචරය මේ විදිහට ආනාපාන සාපේක්ෂව වේදනාවක් දරන්න පුළුවන් අර සෑහෙන අවුවකට වැස්සෙන්න දුර දෙන්න පුළුවන්. කාලගුණ වෙනස්කම් වලට මුහුණ දෙන්න පුළුවන් එකක් ඇති. මුගක්ම බරපතල ප්‍රශ්න තමයි සත් වේදේ. ඉතිවි. ඉතිවි ආවට පස්සේ තමයි මේක බේරන්න බෑ. ඒක නිකන් සුනාමයට අරුණා වගේ භාවනයක්. ඉතින් ඒක කියන්නේ මේ හිතිවිලි වල ආරයක් තියෙනවා. මේක අතීතයේ හිතුවද අනාගතයේ හිතුවද රාග හිතුවද ද්වේෂයේ හිතුවද පොඩ්ඩක් බලන්න. මේ හිතිවිලි ආරයක් තියෙනවා. හැමදාම වෙච්ච පරණ දෙයක් මතක් වෙනවා කියලා ඒක සමාජවලට බරපතල. එතන අනාගතීට මෙන જાතියට කියනනම් ඒ චරිත ලක්ෂණ ටිකක් වැඩි බරපතලයි. රාගෙටම දිනනනම් ඒත් බරපතලයි. ද්වේෂෙටම දිනනනම් ඒත් බරපතලයි. එතකොට අපිට වෙන උපක්‍රම කරන්න රාගය අධික තියෙනවා අපිට ඒ වෙලාවට අසුබ භාවනා කරන්න වෙනවා අනපන පැත්තකට ගන්න. ද්වේෂය අධික වෙනවනම් අපිට ඒ වෙලාවට මෛත්‍රී භාවනා කරන්න වෙනවා මානපර පැත්තකට ගන්න. අතීතය ගැන හුදුවට පශ්චාත්තාප වෙනවා බුදුගුණ මෙහෙය කරන්න වෙනවා. අනාගතය ගැන සැලසුම් කරනවා මට අනුසුසු කරනවා. අපි හිතුව මේ හතර කලවම වෙනවයි කියන වරකට කියනවා වර කනාලෙට යනවා වර රාගෙට යනවා. එහෙනම් වැඩි ප්‍රශ්න චර බරපතල නැහැ. එහෙනම් ආනාපානෙම කොට ගන්න පුළුවන්. එනිසා හිතවිලි එනකොට වෛර කරන වෙනකොට මේ කට්ටිය බලා ගන්නකොට මේ මේ මොකාටද මේ එන්නේ කේල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද යන්නේ. ඉතින් හිතවිලට වෛර නොකර මම කියන යකා මොන જાති එකෙක්ද? මේ රාගයට අදින චරිතයක් තමයි තියෙන්නේ. ද්වේෂයට අදින චරිතයක් අතීතයට අදින එකක්ද අනාගතයට අදින එකක්ද කියලා මොන දොස්තරගේ මොන නලාවටවත් අහුවෙන්නේ නැහැ. තමයි තමයි අහුවේ. අහුවෙන එකට එකට වෛර කරන්න ගත්තොත් ඒ මනසට කිසි බලතුවක් නැහැ. දැනගන්න ඕනේ ආනාපාන කියන මූල කර්මස්ථානට වාංගු වෙලා තමයි චරිත ලක්ෂණ ඉන්න පටන් ගන්න. ඉතින් හොඳට බලන්න ඉන්න ඕනේ. ජීවිතයේදී ඉන්න කෙනෙක් මේ මොකාටද යන්නේ කියලා බලන්න. ආනිය බලනකොට ආනාපානට සාපේක්ෂව තමයි තේරෙන්න පටන් ගන්න. සමහරට එක හැඩයක් තියෙන හිතවිලි මේ. මොකද හැඩයක් නැති හිතවිලි දෝරේ ගන්න. මේ හැඩයක් නැති හිතවිලි වෙනවනම් තමයි සැලකිලිමත් වෙන්න මෙතන ආනාපානෙට වාංගු කරලා මේව ගලවන්න පුළුවන්. හිතවිලි ඔය යන්නන්නේ ගඟ කයින් ඉඳලා ගඟ දිහා බලා ඉන්නවා වගේ. දුවට ටිකක් වෙලා ඉඳලා බලන්න ඕනේ මේ හිතවිලි තියෙනවා කියලා හුස්ම නොගෙන ඉන්නවද? හුස්ම ගන්නවා නම් මේක අල්ලන්න බැරිද? ආනික අල්ලගන්න පුළුවන් වෙලාව එනකොට මේ එතකොට හිතවිලි හරහනේ පේන්නේ. හිතවිලි හරහා ආනාපානෙ පේනවා. මෙන්න මේ හිතවිලි හරහා ආනාපානෙ වෙනවට වැඩිය බොහොම සජීව සක්‍රියව සක්මන් කරනකොට හිතවිලි හරහා වම තියෙන හැටි දකුණ තියෙන හැටි බොහෝමත්ම ප්‍රතිපද. එනම් පරියන්කේදී මේ විදිහට ඉදිරිත් එක පොරබදන වාංගු කරන සතුමාරු කරලා පුරුදු කරගත් යෝගාවචරය සක්මනට ගිහලා සක්මන ඇවිදගෙන යනකොට තේරෙන පටන් ගන්නවා වම දකුණ කියවෙන්නේ නැහැ හිත හිතිවිලි. සමන්නේ ඒක දෙයක් නෑ ඒක. කරගත්ත ඔය කරපු ගන්න. මේ වෙච්ච දෙන්නේ අන්නේ මේ හිතිවිලි යන ගමන් තමයි බලන්න පුළුවන් නම් මේ හිතිවිලි යනකොට වම පොළවේ වදිනව දැනෙන්නේ නැද්ද? හිතිවිලි වල මැද දකුණු පොළවේ වදින දැනෙන්නේ නැති කියලා සමහර විද්දකාර පරියන්කේ ඉඳගෙන කරනවට වැඩි අනපාරට වැඩි පොළවේ වදින එක තර වැඩි නිසා ඉචිවිලි අතරමැද ඇවිදින හැටි. හොඳට අදිෂ්ඨාන කරන ගියොත් ඒව අතරමැද වම තියෙන හැටි දකුණු තියෙන හැටි අල්ලන්න පුළුවන් වෙන්න වෙන්න වෙන්න හිතවිලි බොඳ වෙලා ඇටි හැලෙනවා වගේ ගැලවිලා යනවා. අයියෝ මට මෙච්චර කරද්දි හිතවිලි වෙනවනේ කියලා පශ්චාත්තාප වුණොත් හිතවිලි වැල් කැඩි කැඩි වැලනෝ කැඩි එනවා. හොඳ අධිෂ්ඨාන ශක්තියකින් ගියොත් සක්මන් කරනකොට අල්ලගත්තට පස්සේ ප්‍රකටව අල්ලගත්ත පස්සේ ආය පරියන්ගට ගියොත් හොඳට මේක පාවිච්චි කරනවා. මේ විදිහට මේ ක්‍රමෙන් ක්‍රමී වේදනාව හිතුවිලි මැද ආනපාන හෝ සක්මන හෝ විකට කරලා වෙනදට වැඩි වේලාවක් ආශ්‍රස් ප්‍රසවාස දිගේ හෝ පිම්බි මැක්නෙම දිගේ හෝ සක්මන දිගේ යන්න පුළුවන් නම් යෝගාවචරය මේ එක අරමුණක විවිධ පැතිකඩ තනිකර අරමුණ විතරක් තියෙනකොට ශබ්දත් එක්ක තියෙනකොට වේදනත් එක්ක තියෙනකොට හිතිලිත් එක්ක තියෙනකොට ප්‍රිය වෙනකොට අප්‍රිය වෙනකොට ගොරෝසු වෙනකොට සියුම් වෙනකොට ලං වෙනකොට දුර වෙනකොට හැම පැතිකඩක්ම බලන්න මේ පැතිකඩ බලන්න බෑ බාධාවල් නැතුව. කිසිම බාධාවල් අත්‍යවශ්‍යයි. බාධාත් එක්ක රණ්ඩුවට දාන්න ඕනේ. දානවල මෙයා ශ්‍රී ලංකන් නැටි බannකොට ඉන්නේ ඉන්නේ කිසිම භාවනා කරනකොට මොනම දෙයක්වත් වැරදි කියලා දෙයක් නෑ. හැම අත්තරද්දකම මැණික් තරම් වටන ගන්න දේවල් තියෙනවා. අපිට වෙලා තියෙන අපිව මනින්න හදනවා. මට හරි ගියා මට වැරදුනා කියලා. ඒ මැනිල්ල පැත්තක තියලා වෙන දෙයකට මුහුණ දාගෙන ඉන්නවා. මේකට අපි අනුබෝධ ඥාන කියලා කියනවා. මේකට කියනවා ඥාත පරිඥාව කියලා අස්පනා අපිට දකින්න දේ. අස්පනා අපිට දකින්න නම් හිතවිල්ලත් එකයි ආශස් ප්‍රසවාසයත් එකයි සද්දෙත් එකයි වේදනත් එකයි ඒක හිතලාගත් එකක් නෙවෙයි ආපු දෙයක්. ආන්නේ විදිහට ඉවසිල්ලෙන් ආන්නේ විදිහ තමයි කරේ අනුකම්පාවෙන් අලාමං කරේ මෙනිලි කෙරි නැතුව මේක දිහා බලන්න පටන් අරගත්තොත් මේ යෝගාචර දවසක ප්‍රශ්න කරાવી මේක කරන්න කැලියටම යන්න ඕනේ මේක කරන්න පැවිදි වෙන්න ඕනේ මේක කරන්න ඉඳගෙනම ඉන්න ඕනේ මේක කරන්න සක්මම්ම කරන්න ඕනේ නෑ ඕනෙම වෙලාවක තමයි මේ කරන වැඩේට දිහා බලාගෙන ඉඳ හදනකොට මේ හිතවිලි වේදනා ගත්ත කොහෙමුත් එන්නේ. නැත්නම් කවුරු වෙල කතා කරන්නේ. මේ කොහොමද කරන අතර වැඩ තමක් කරන වැඩේ කරන්ද අරොද්දුත් කියලා වැඩන්නේ. කරගෙන යන්න පටන් අරගත්තොත් ඒ විදිහට සත්‍ය උත්සාහ කරන මනුස්සයා පටලව ගන්න අඩුයි. අතපය කපා ගන්න අඩුයි. අනුතුරු කර ගන්න අඩුයි මොකද එයා දන්නවා මේ ලෝකෙන් කවදාකවත් මේ වැඩේට සහයයක් ලැබෙන්නේ නැහැ. කිට්ටු අන්තිමින් ලැබෙන්නේම කොක්ක තමයි. ඒකේට වැඩක් නැහැ නේ අපි ප්‍රයව. අපි කාම බේරගන්න. මේක කොහොමද මම කම්බිය විදින්න වගේ යන්නේ. කොහොමද තනියෙන් ගන්න වගේ යනවා. අනික යනකොට තමන්ගේ හැම හැකියාවක් හැම ක්‍රමසා විදිම එන්න පටන් ගන්නකොට යෝගාවචරය වැඩියෙන්ම ස්තුති කරાવી. ක්‍රියාංකයටත් දෙය සම්මණ්ඩත් දෙය දින්දා වැඩවලදී තමයි මේක ඔයියට කියන්නේ. මේකට අපි නිමත පරිඥාව කියලා කියනවා. ඒ ඉන්නේ පෙරදිල්ලක්. පේන්නේ වැරදිලක් විදියට, පේන්නේ කරදරයක් විදියට. නමුත් මුදිට මතක තියාගන්න මේ කාර්යවත් කුණු කන්දලක් නෙවෙයි Taman දැන කරන පරිශ්‍රණයක සමයකට ආර්ය පරිශ්‍රණ කියනවා. ඔය මෙතෙක් කල කරපු සෑම දෙයක්ම ආර්ය පරිශ්‍රණ මොකද අන්‍ය කුණු කන්දල් ගැන කතා කරන්නේ. අපි වට PhD හම්බෙලා තියෙනවා, MSc හම්බෙලා තියෙනවා, ඩිග්‍රී හම්බෙලා තියෙනවා, ඩිප්ලෝමා හම්බෙලා තියෙනවා මේවා තම්බේක වැඩක් නෑ. මරණයෙන් ඉහළට. තේරෙම මෙපිට කියලා යන්න වෙනවා. නමුත් මේ අවබෝධය ලැබුවොත් තමන්ගේ ආශාසය, තමන්ගේ ප්‍රසවාසය, තමන්ගේ වම, තමන්ගේ දකුණ කටේට කියලා මට භාවනා කරන කාලේ මට උගන්නපු ඒ සුදු හමුරුකෝක බැරුණා ඊගාව ආත්මකත් ඔය අත්දැකීම යනවා. ඕක වැටෙන්නේ. ඕක කාටද හොරකම් කරන්න බෑ. අවදාහ පරිසරය හම්බෙච්ච ගමන් හිත තේරුම් ගන්නවා මේ මොහොතේ ජීවත් වෙන එක වළක්වන්න පුළුවන් జగතික ලෝකෙ. මෙන්න මේ විදිහට සතිය වඩාගෙන යන ගමන් මේ රූප ධර්ම පිළිබඳ අවබෝධය මම නැවතත් කියන එකට ඥානක පරිඥාව කියලා කියන අපේ අනිත් ලෝකේ තියෙන ලෞකික ලෝකායත දැනුමත් එක්ක බලනකොට මේකේ තියෙන විශේෂත්වය තමයි ඒක අස්පනා අපිට එතනදීම සිද්ධ වෙන්නේ කල්පනාවක් නෙවෙයි ඒක ලාභ සත්කාර සඳහා නෙවෙයි කරන්නේ බුද්ධ ආදී උතුම්වන් වහන්සේලා කියපු නිසා අපි කරගෙන ගියොත් ඥාත පරිඥාවෙන් තමයි අපි චීරණ පරිඥාවකට එදක් හැතුව පෞරුෂත්වයක් එක්කත්ව තමන්ට තීන්දුවක් ගන්න පුළුවන් හැකියාව එන්නේ. ඒක අදිමොක්කේ පහළ වෙන්නේ. එහෙම නැත්නම් අපි ගන්න තීන්දුව ඔක්කොම අඩේ හිටවපු ඉන්නවා. මොකද හේතුව අපේ ඥාත පරිඥාවේ අපිට ඇති වෙන්නේ තොරතුරු නැතිකම නිසා. ඒකට අරයාගේ ඉන්දිය අහන්න වෙනවා, මියාගේ ඉන්දිය අහන්න වෙනවා, අර ගුප්ත විද්‍යාවට යන්න වෙනවා, මේ ගුඩ ධර්මයට යන්න වෙනවා. මොකද තොරතුරු නැති. ඒක නිසා අපි මේ දවස් ටිකේ කරන්න හදන්නේ හැකියාව අනුභව ඥානය ඥාත පරිඥාව තීන්දුව කරන්න යන්නේ. ඒ නිසා ඒ සඳහා කරන වැරද්ද පවා නිත්තරද්ද බව බුද්ධහාදී උත්තරමෙන් වහන්සලා සාදු කියලා නමස්කාර අපිට කරන්නේ අපිත් නමස්කාර කරගෙන මේ කාටවත් රඟපාන්න හදනවනේ අපි මේ මූලට යන්න හදනවා ඇති දේ ඇති හැටියෙන් දකින්න යන්න හදන මේ සඳහා අපේ පරිශ්‍රයෙන් මොනම දෙයකවත් අඩුවක් අඩුකම තියෙන දේ තක తీරුකම නොදැනුවත්කම තමයි එන්න තමයි මේ එහා නිවන තියෙනවා කියන වෙන තෘෂ්ණාවක් තමයි මෙතනමයි තියෙන්නේ කියලා බැලුවොත් තත්ත්වයේ මේ වැඩේට බාධාවක්. ඒ නිසා අද මෙතුවාක් මේ දේශනා කරන කොටස තමයි මේ කරන වැඩවලට සම්බන්ධ කරගෙන විශ්වාසයෙන් යුක්තව සැක නොකර මේ ප්‍රත්‍යක්ෂ සඳහා අනිවාර්යම ආසන්න කාරණේ වෙන මේ අනුබෝධ ඥානය සඳහා ඥාත පරිඥාව සඳහා ධෛර්ය ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන කරනවා සිදු දිනාටම ජනජීවී භාවීවා අපි ඒක ඒකමාරක විතර කාලය අරන් තිනවා අපි ඊට පස්සේ බලාපොරොත්තු වෙන්නේ රටේ ගිහින් වෙනකම් ඔක්කොම සාධකද අටේ ඉඳලා නවය වෙනකම් හක්මනක් නවය ඉඳලා 10 වෙනකම් අපි පරියන්කයක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒක නිසා අපිට 10න් පස්සේ අපි පින් අනුමෝදන් කිරීමකට පෙළඹෙන්නේ මේ වෙලාවේදී එක්තාවතා ජාති ගාථා සජ්ජායනා කිරීමෙන් සම්ප්‍රදාන කුලව පේනු පේන කාරපින් පෙමිනීම ඥාති ශීපත් කිරීම සාපාපගේ ප්‍රාර්ථනා අර්ජු කර ගැනීම කරනවා. නමුත් ඒක දවසේ වැඩ පිළිවෙලේ අමාරු නෙවෙයි. 10ට වැඩ පිළිවෙලම අමාරු වෙන්නේ අපි මෙතනදී විදා ශීර්ෂයේ අනුමೋದනා ශීර්ෂයේ පින් පෙමිනීමට පෙළඹෙමු. මේ පළවෙනි දවසේ පින් පෙමිනීම අවස්ථාවේ ඉතින් මේ තාක්කල් මේ වැඩ පිළිවෙලක් බාධාකින් කරදරකින් බාධාකින් කර කරගෙන යීමේදී මේ ඉන පේන පිංස විතරක් නෙවෙයි පේන පිංස එක නොපෙන විශාල පිංසකේ සහයෝගය නිසා තමයි අපිට මේ වැඩ කරගෙන යන්න පුළුවන් උනේ ඒ නිසා අපි යම් ප්‍රමාණයක දවස ඇතුළත දාන වශයෙන් සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් කුසල රස කරා නම් ඒ සීල කුසල ශක්තිය අපිට මේ වගේ වැඩ කිරීමකට පිළිනු පිළි උදව් කරන්නා වූ සීල සත්පුරු සමන්දරවට ලැබේවා සීල දිනාම සාදු කියලා පින් අනුමෝදන් විශ්වාස කරලා සාදු කරනවා. ඒ වගේම අපි මෙතෙන් දින කන්ටන වැඩි ගුරුවරයන් ආත්මකමෝපිය යම් තාක් පිරිසක් ඉන්නවනම් ඒ සීල දිනාගේම කර්ම මෛත්‍රී සතම අපිට වැඩ කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සීල දිනා මේ ධර්ම මණ්ඩපයේ ඉඳගෙන සාදු කියනවනම් එයත් උත්සාහ පින් අනුමෝදන් වේවි. නමුත් මෙතන නැති යම් තාක් ඥාති පිටක් ඉන්නවනම් ඒ සියලු දිනාට අපි ආරාධනා කරමු ඉන්නා තැනක සිට අපි මේ කරන පිළ දකිත්වා නිතේ යොමත්වා හිතේ දත්වා විතලා පිරිසේ ඉඳලා සාදු කියනාසේ අපි මේ රැස් කර ගන්නවා පිළ සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදු කරා. ඒ වගේම අපි අපිට මේ කරන ප්‍රයත්න නිසා අපටත් මේ ජීවිතයේදීම මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම අපේ ඒ අනුමෝද ඥාන අවු ප්‍රතිවේද ඥාන පහළ වීම පිණිසම මේ කුසල් අප අපට එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊය දාසින් අපි එක්තාවතා ආදී වාතා සජ්ජායනා කිරීමෙන් අනුමෝදනා ශීර්ෂී ඒ සියලු දෙනාට පින්කම් වේවා බලාපොරොත්තු එක්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං දීවානුමෝදන්තු සම්පත්‍ති සිද්ධියා එක්තාවතාච ගම්මේහි භූතානුමෝදන්තු සර්ව සම්පත්ති සිද්ධියා ආකාශත්තා චුම්මණ්ඨා නාග විඤ්ඤාන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මණ්ඨා ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ යපගේ ප්‍රාර්ථනා ගාථා වශයෙන් ඉමිනා පුඤ්ඤ කම්මේන ගාථා ඉමිනා පුඤ්ඤ කම්මේන ආමි බාල සමාගමු සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන ආමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන වාමි බාල සමාගමු සතං සනාගමු හෝතු යාව නිපානපත්තිය සාදු සාදු සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුපත්තේ Thank you. දිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනු චත්තාරෝ ධම්මා වද්දන්ති ආයු අනුමෝදිතං බලං ආයුරෝග්‍ය සම්පatti සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු